ඒ අද මේ ධම්මානුපස්සනා කොටසට ලා ගැනීම අනිච්චානුපස්සී, විරාගානුපස්සී, නිරෝධානුපස්සී, පටිනිස්සග්ගානුපස්සී කියලා සඳහන් වෙන ඒ පුරුක් හතරේ තුන්වෙනි එකටයි මේ ප්‍රවිෂ්ටි ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ අපි මේ වෙනකොට මේ මේ ගමනේදීම නැත්තම් මේ භාවනා වැඩ පිළිවෙලේදීම අනිච්චානුපස්සී විරාගානුපස්සී පිළිබඳව පසුගිය දවස් දෙක තුනක් කල් ගත්තා. ඊට පස්සේ අද ඉදිරිපත් වෙලා තියෙන්නේ නිරෝධානුපස්සී කියන මේ වචනේ. ඒක සාමාන්‍යයෙන් ගාක් භාවිතාවේ පවතින වචන නෙවෙයි. නමුත් සාමාන්‍ය සිංහල ඌරුවක් සහිත වචන නැත්තේමත් නැහැ. මේ නිරෝධානුපස්සී කියන එකට පෙන්නේ නිරුද්ධ වෙන බව. යමක් නැති වෙලා යන බව දකිමි දක්නා සුදුව ආස්වාස කරන්නේ මේ ප්‍රස්වාස කරන්නේ මේ හික්මී කියලයි අපි සාමාන්‍ය සිංහල අර්ථයට ගන්න මේ භාවනාව කිරීමෙන් නැත්නම් මේ Nirodha දැකීමෙන් Nirodhanupassanaව කිරීමෙන් යම් කිසි කෙනෙකුට ලැබෙන ආනිසංශය මොකක්ද කියන ප්‍රශ්නේ අහලා ඒක පරිසම්පදා මාර්ගය විස්තර කරනවා ඒ Nirodhanupassī විහර Nirodhanupassīn පස්සත් Nirodhanupassī භාවනා කරනකොට සමුදය නැත්නම් දුක්ඛ සත්‍යයට පස්සේ තියෙන සමුදය සත්‍යය දුරු කිරීම තමයි මේ Nirodha දැකීමේ ලැබෙන ආනිසංශය නිරෝධ වෙනවයි කියලා කියන්නේ නැතුව යනවයි කියන එක. සමුදය කියලා කියන්නේ ඇති වෙනවයි කියන එක. ඒක නිසා ඇතිවීම නැති කරන්න නම් නැත්නම් ඇතිවීමේ තියෙන සංස්කාර ස්වરૂපේ දකින්න නම් සංසිද්ධියේ නිරුද්ධ වෙන පැත්තට අවධානය ලක් කිරීම තමයි මේ නිරෝධානුපස්සී අස්සසිස්සාමීති සික්කති කියන එකේ සඳහන් කරන්නේ. ඒකෙන් තියෙනවා මේ ක්ෂය වෙන සුළු ගතිය, නිරුද්ධ වෙන සුළු ගතිය ආදි වශයෙන් මේ නිරෝධානුපස්සනාව සඳහන් කරලා තියෙනවා. මේ නිරෝධානුපස්සනාවෙයි ඊට ඉස්සෙල්ලා අපි සාකච්ඡා කරපු විරාගානුපස්සනාවයි කියන එක විස්තර කරනකොට ඒකේ සඳහන් කරනවා කය විරාග කය නිරෝධ අච්ඡන්ත විරාග අච්ඡන්ත නිරෝධ කියලා අර වචන වල සංකීර්ණතාවය තව ටිකක් වැඩි කළා එතන එතන දකින ඇතිවීමින් නැතිවීමින් යන විරාගයකුත් ඒ වගේම නිරෝධයකුත් තියෙනවා ආය නැති නොවෙනා තාලයකට සිද්ධ වෙන නිරෝධයකුත් තියෙනවා. භාවනා කරගෙන යනකොට මේ නිරුද්ධ වීම නිකන් තන තන තන තන කැටි කැටි යනවා වගේ එතන එතන නිරුද්ධ වෙන හැබැයි ඒත් එක්කම නැවත මතුවේ. මුත් වෙනසක් තේරෙනවා. එහෙම එහෙම ගිහිල්ලා ඒකට කියනවා කය නිරෝධාන නිරෝධය කියලා. දවසක ඒ වගේ ඇති වෙලා ආය නැති නොවන තාලෙට ආය ඇති නොවන තාලෙට සදාකාලික නිරෝධයකුත් දකිනවා. අපි කියනවා ලෝකෝත්තර මාර්ග අවස්ථාව කියලා. ඒකට ඉස්සෙල්ලා මේ Nirodhaය ඒ මත්තේ එන්න තියෙන නැවත ඇති නොවන ආතාලෙට නැතිවීම ලකුණු කරමින් වරින් වර වරින් වර මේ Nirodhe දකින්න බලාපොරොත්තු නවත්තාව අතිවිශේෂ විපස්සනා අත්දැකීම. නැත්නම් විපස්සනාවේදී පමණක්ම දකින්න පුළුවන් අත්දකින්න පුළුවන් දෙයක් තමයි ඒ තමන් බලානින සංසිද්ධිය වරින් වර තැන් තැන් වල නැතිවීම දකින්න පටන් ගන්නවා. මේක විපස්සනාවේ උත්කෘෂ්ඨ අවස්ථාවක් වගේම ඒ අවස්ථාවටපත් වෙන්න ඊට කලින් යෝගාවචරයට අත්දැකීම් වැටක් අත්දැකීම් රාශියක් දැකලා ඒ අත්දැකීම් වල මුදුන්පත් වීමක් වශයෙන් තමයි වරින් වර වරින් වර මේ වගේ නිරුද්ධ වීම දැක ගන්නට හම්බ වෙන්නේ. ඉතින් ඒක තමයි ඇත්තටම යෝගාවචරයක් වශයෙන් යෝග ජීවිතයක ඉන්න කෙනෙකුට මේ බණක් එීමෙන් ලැබෙන ලාභේ. තාමත්ම ශ්‍රද්ධාවකින් ලොකු කැපකිරීමකින් භාවනා කරගෙන යනකොට පෙර නොවිච්ච විදිහේ අමුතු අලුත් අරුමෝසන් අත්දැකීම් එන්න පටන් ගන්නවා. ඒ අත්දැකීම් තමයි මේ එක එක අටාරාර විපස්සනා මාර්ගයේ අනිච්චානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනාත්මානුපස්සනා වශයෙන් හෝ එහෙම නැත්නම් මේ විරාගානුපස්සනාව ආදී, නිරෝධානුපස්සනාව ආදී විස්තර සහිත අනුපස්සනා සහිත 18ක් වූ අටාරස විපස්සනා විස්තර කරන්නේ. ඉතින් මේ අපි නිරෝධානුපස්සනාවට පාර කැපෙන මාර්ගයේ හිතාගත්තොත් මෙන්න මෙහෙමයි ඒක සාමාන්‍යයෙන් ආචාර්යවරු යෝගාවචරයන්ට පහසු පිණිස වළඳ ගන්න පහසු වෙන විදිහට බාගට තම්බු ආහාර කවන වෙලාව වගේ තුව වීගෙන ලෙඩ කොට එහෙම නැත්නම් මුංචි බබෙකුට ආහාර පුරුදු කරනකොට ඒ ගුරුවරු මේ බුද්ධ දේශනාවේ සඳහන් වෙච්ච දේ තේරුම් ගන්න පහසු වෙන විදිහට මෙහි විස්තර කරනවා. අපි ආනාපාන සති භාවනාව හෝ එහෙම නැත්නම් ඒ තානාපාන මේ විපස්සනා කොටස නැත්නම් පිම්බීම හැකීම් භාවනාව කරලා ඒ යෝගාවචරය ඉඳ ගන්න ඉඳ ගන්න වතාවේ තමන්ගේ අදහස් නිවැරදි කරගෙන ඉන්නවනම් මේ පරියංක භාවනාවේදී පුළුවන් තරම් කරන්න තියෙන්නේ මේ ඉදිරිපත් කරගත්තා වූ රූපාරම්මණයේ ඒ රූප කොටාශය ඕලාරිකව කියන්නේ ගොරෝසුට තිබුණත් සංසිඳී ගියත් ප්‍රිය වුණත් අප්‍රිය වුණත් ළඟ තිබුණත් දුර තිබුණත් ඇතුළත පෙනුණත් පිටත් පෙනුණත් ඒක අත නෑර ඒකේ තියෙන හැම පැති කඩක්ම හැම සටහනක්ම හැම ආකාරයක්ම බලන එකයි කියන එක තේරුම් ගත්තයි කියලා හිතනවා. ඒ නිසා පරියන්කේ ලැබෙන හැම වෙලාවෙදීම කරන්නේ අර මූල කර්මස්ථානේ පිරිසිඳින එකයි. කොහොම පිරිසිදුගෙන පිරිසිදුගෙන යනකොට වෙලාවක් ඒ යෝගාවචරයට හම් වෙනවා ආස්වාදය මුල මැද අග කියලා ඒ ආස්වාද වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම අතගාලා බලන්න වගේ දැක ගන්න. ඊට පස්සේ පොඩි හිස්තනක් ඉබිලා ප්‍රස්වාස වැඩපිළිවෙල මෙන්න මුල මෙන්න මැද මෙන්න අග කියලා හම් වෙච්චාම සති ධාරාවේ කිසි අඩුපාඩුවක් නැහැ. ආස්වාසේ යාන්තම් පටන් ගත්ත තැන සිට මේකෙන් හොඳට පිරිමැදීගෙන යන මැද ගෙවම් කරගෙන අන්තිමට උතුණී වෙනකන් හැකිතාක් දුරට සතිය පවත්වනවා. ඊට පස්සේ දැන් මීගාවට මට ප්‍රසවාසයක් දක් ගන්න ලැබෙනවා කියලා සතිය ගිලී යනොදී ඊගාවට යාන්තමට මතුවෙන උෂ්ම පිටවීමේ සංඥාව ප්‍රශ්වාසයේ මුල අල්ලා ගන්න සුළුව පොරොත්තුව එහෙම නැත්නම් එළඹ සිටි සිහිය කට. එතකොට ප්‍රශ්වාසය මතුවේ. ඊට පස්සේ ප්‍රශ්වාසය හොඳට හැපිලා පිට වෙලා යනවා. ඉතින් මේ විදිහට චක්‍රේ සම්පූර්ණයෙන්ම හිත යොදාගෙන යනකොට මුලින් මුලින් මේක සුමුදු එකක් වගේ වෙනුනට හොඳට මෙහිම නැවත නැවතත් කරමින් බහුලීගත වෙනකොට මේ යෝගාවචරයට තේරෙනවා මේ ආස්වාසය කතායෙන් එකට දෙකට තුනකට වගේ කැඩිලා පේනවා ප්‍රස්වාසයත් තට්ටු වලට එන්න වගේ නිකන් ලිෆ්ට් එක පහින්න වගේ නෙවෙයි පඩියෙන් පඩිය පහින්න වගේ තේරෙනවා ඒ වගේ මේක හරි ඉස්සලා ඉස්සලා ඉස්ලාම මුලැමැදාග දකින්නකොට තිබුණු ඒ තිබුණු මේ කුතුහල ගතිය නැති වෙලා සාංශුත්තෙන් බලනකොට මේක ඇතුලේ වැඩ පිළිවෙලවල් තියෙනවා. ඒ සාමාන්‍ය භාවනා විස්තරෙන් කියන්නේ එක ආස්වාසයක් ඇතුලේ ආස්වාස දෙක තුනක් වගේ තියෙනවා. ආස්වාසය ඇතුලේ ප්‍රස්වාස දෙක තුනක් වගේ තියෙනවා. මේක දැක්කට පස්සේ ඒ අතර ගැටිටි එහෙම නැත්නම් කඩතොළු පෙඩිපෙනි මේක වැරැද්දක් කියලා සැක හිතවන්නේ නැතුව එහෙම නැත්නම් සතියේ බාධාවක් කියලා හිතන්නේ නැතුව හොඳට සැලකිලිමත් වුණොත් අර කඩතොළු ගන්න වැඩි වෙනවා. නැවත නැවතත් නැවත නැවතත් ආස්වාසයක් ඇතුලේ ආස්වාස 1000ක් හමාරක් තියෙන තරමට වාගේ. ප්‍රස්වාසයක ප්‍රස්වාස 1000ක් හමාරක් තියෙන වාගේ නිකන් උපමාවට කියනවා නම් ඔය අඩුව පාවිච්චි කරන කියතක එක පැත්තක් පැන්සලක් මේ කියතේ හරි කෙලින් පැත්ත අරගෙන ඕනනම් අඩි කෝදුවක් වෙනකොට ඉරක් ගහන තරම් පාවිච්චි කරන්න හරි ඍජු තනි පැත්තක්. අනිත් පැත්තේ තියෙන්නේ කටු කටු කටු කටු ඉති දැටි. අපි ඇඟිල්ල ඇදගෙන ගියොත් අර කෙලින් තියෙන පැත්තේ ඒක හොඳ කෙලින් ඉරක් අපිට දැනගන්න පුළුවන්. අපි ඇඟිල්ල ඇදගෙන ගියොත් එහෙම කටු තියෙන පැත්තේ එකින් එකට එකින් එකට කට්ටෙන් කට්ට කට්ටෙන් කට්ට ඇඟිල්ලට වැටෙන්න පටන් ගන්නවා. ඉතින් මුලින් මුලින් වැටෙනකොට පේන්නේ අර කියතේ ඒක ආකාර පැත්ත අල්ලනවා වගේ මුලමඳ දාක ආනාපානෙ පේන. අර පහු වෙනකොට පහු වෙනකොට කියන අර කටු තියෙන පැත්ත යතගෙන යනවා වගේ එකින් එකට එකින් එකට කැටි කැටි කැටි කැටි යන පටන් ගන්නවා. ආන්නේ මේ මට්ටමට එනකොට විසාමාන්‍යයෙන් ඒ ඒ తত্ত্বය භාවනා වචන වලින් කියනවනේ මේ අනිච්චානුපස්සනාව වගේ නිට්ටියව ස්ථිරව තිබුණු දේ දැන් ටික ටික කැටි කැටි පේනකොට කරේක අනිච්චානුපස්සනාව. අනිච්චානපස්සනාවේ පටන් ගන්න තැන. ආන් එහෙම බලනකොට දැන් එකම ආනාපානෙ හුඟක් විස්තර පේන වෙලාවක්. ආන් මේ විදිහට අනිච්චානපස්සනාවේ කැඩි කැඩි යන ගතිය, වැය වෙවි වැය වෙවි යන ගතිය දකිනකොට දිගට යනකොට මේ ආනාපානය පිළිබඳව ඉස්සර තිබුණා මේක ඝන ඒක ඝන ශක්තිමත් දෙයක් කියලා ඒක නිකන් දැන් කැලි කැලි එකතු කරලා හදපු කැඩිච්ච දෙයක් බව. හොඳට තේරෙන්න පටන් ගන්නවා. එහෙම තේරෙනකොට අර ආශ්වාසයේ පටන් ගන්නකොටම පටන් ගත්ත තැනම අල්ලා ගැනීම සඳහා මුල අල්ලා ගැනීම සඳහා යම් කෙලඹ සිටියක් යම් ආකාරයක උත්සාහයක් තිබුණ කෙනාට විත් එක හිතෙනවා මේ ආශ්වාසයක් ඇතුලේ තියෙන මේ පුංචි ආශ්වාස කොටස් වලත් මුලමදාක බලන්න නැත්තම් කියලා. ඒ විදිහට බලනකොට ඒක ඉවරයක් කරන්න බැරි තරම්. මේක නැති වෙනවා සමගම ඊගාවෙක මතුවෙනවා. ඒකත් ගැස්සුමක් ඇති කරලා නැති වෙනවා තා සමගම ඊගාවෙක මතුවෙනවා. ආන්නේ විදිහට මේ ආශ්වාසය ඇතුළේ තියෙන මේ විචිතුරු පුංචි පුංචි ආශ්වාස පුංචි ආශ්වාස අර වගේ මුලැමැදාක අල්ලගන්න බැරි වෙනකොට මේකේ තියෙන භංගුර භාවය නැත්තම් ඕන තැනකින් දෙක වෙන් කරන්න පුළුවන් වාගේ කෑලි එකතු කරලා කියන එකක් වගේ හදනකොට ඒක පිළිබඳව තිබුණු අර <clears throat> ඒක ඝණයක් කියන කතාව නැති වෙලා සංකතයක් එකතු කරලා හදපු දෙයක් කියන හැඟීම ඇති වෙන්න පටන් ගන්නවා. එතකොට තේරෙනවා ඒක ඇති වෙනවත් එකම නැති වෙනවා නැති වෙන්නේ තව ඇතිවීමකට ඉඩ තියලා. ඒක නිසා මේ ඇතිවීම නැතිවීම කියන දෙක මේ දෙක මිස මේ ආස්වාද ප්‍රක්ෂේ ඇතිවීම නැතිවීමද නැත්තම් ප්‍රසවාස පක්ෂයේ ඇතිවීම නැතිවීමද කියන එකේ වටිනාකම නැති වෙනවා. බැලුව බැලුවොත් මේ පේන්න පටන් අරගන්නේ රාශි ගොඩකින් හැදිලා තියෙනවා. එකක් නැති වෙන්නේ තව එකට ඉඩ තියලා. ඒකත් ඒත් එකම නැති වෙනවා. ඒක තව එකට ඉඩ තියලා ඉතින් අර පිටක ඉඳලා ඈතක ඉඳලා වැඩි අවධානයෙන් නැතුව බැලුවොත් ප්‍රවාහයක් වශයෙන් පේනවා. ලං වෙලා බැලුවොත් මේ වගේ තියෙන්නේ ඇතිවීම නැතිවීම ධාරාවක්. මේ ආස්වාද වෙලාවේ ඇති වෙන ඇතිවීම නැතිවීමද ප්‍රසවාස වෙලාවේ ඇති වෙන ඇතිවීම නැතිවීමද කියලා නිකන් අර දෙක වෙන්කොට අඳුනා ගන්න තිබුණු ගතිය දැන් අපි යෝගයට ලක් වෙනවා. ඉතින් මේක යෝගාවචරයක් සැකයක් නැතුව බයක් නැතුව ඉදිරියට ගියොත් මේ අතරමැද ඔන්න වරින් වර හිතිවිලි ධාරාවක්. ඉතින් ඒකකොට අර සාමාන්‍ය යෝගාවචරයේ ගතිය තියෙන්නේ හිතිවිලි නොආයුතුයි භාවනා හරිනම් හිතෙදි නොන් එන්න බෑ. ඉතිවිලි ප්‍රහාණය කළ යුතුයි, දුරු කළ යුතුයි කියලා මේ හිතවිලි පිළිබඳව නුරුස්නා හිතක් නේ. නමුත් යෝගාචර උපදෙස් දෙනවා නෑ හිතවිලි වලත් ආවොත් බලනකොට පේනවා හිතවිලි කියන්නේ අර වගේ එක දිගට ධාරාවක් නෙමෙයි ඒ වගේ තැන් තැන් වල පුරුක්තිය. සමහර වෙලාවට හිතවිලි අන්තර්ගතයේ පවා තේමාව වෙනස් වෙනවා. අන්තර්ගතයක් නැතුව එකම හිතවිලි තුන රාග හිතවිලිමයි කියන්නේ. නැත්නම් අතීත හිතවීමයි නැත්නම් අනාගත හිතවීමයි කියලා මේක දිහා බලනකොට මේකෙත් අර වගේ කඩකොළු ගති. එතන එතන පුරුක් සංසිඳිලා පුරිතිලා එන ගති දකින්නකොට අර හිතවිලි වලට ඉස්සර තිබුණු අර බය මේ හිතවිල්ලෙන් මගේ භාවනාව කඩාවි මගේ සීලය කඩාවි මගේ සමාධිය කඩාවි කියන එක නැතු වෙනවා මේ හිතවිලි ඒක ඝන දෙයක් නෙවෙයි ඒකත් මේ කෑලි කෑලි එකතු වෙලා හදච්ච දෙයක් කියලා ඉතිවිල තිබුණ බයත් අඩු වෙන්න ඉඩක් එනවා අඩු වෙන්න තරම් Tamanට අත්දැකීමක් වෙනවා අපි කිව්වොත් ඉලපතෙන් ගහනවායි කියලා ඉලපතෙන් ගහනකොට නම් හිතේ හොඳ පාරක් වදිනවා නමුත් ඉලපතේ කඩලා කූරු කූරු වලට කඩන්න පුළුවන් කියලා දැනගත්තොත් ගහන්න ඉස්සර කවුරු හරි හොරෙන් අර බැඳලා තියෙන බැම්ම ගලවලා දාලා තිබුණොත් ගැහුවට වදිනවා ගහන ඉලපතේ කූරු කූරු වලින් වදිනකොට දන්නවා ඉලපත් පාරක් තරම් තර නැහැ කූරු පාට අන්න ඒ වගේ අර තිබුණු ඉතිවිදි වල තිබුණු බය අර ආනාපානියත් කියන්නේ කැටි කැටි යන දෙයක්. ඕකේ ආස්වාදයේ සහ ප්‍රස්වාදයේ අතර මහා රස වෙනසක් නැතය. තියෙන්නේ ඇතිවීම නැතිවීම පමණයි කියලා ගත්ත දැනුම ඉතිවිලි සඳහා ඉතින්. ඉතින් ඒකට අර හිතවිලි වලට සාදර වීම නොතිබී හිතවිලි වෙනකොට කලබල වෙන කෙනාට මේ අරකින් ගත්ත දැනුම මේකට යොදවා ගන්නට අන්වේ ඥාන පහළ වෙන්නේ නැතුව යනවා. මේකට බෑ ඥාන කියන එක වැරදි. මොකද මේකත් ප්‍රත්‍යක්ෂයක් තමයි. නමුත් අරකට ගත්ත දැනුම මේකට යොදා බැලීමේ ශක්තිය ඇති වෙන්න නම් ඒ හිතවිලි එනවා. ඒක මගේ චේතනාව කියන දෙයක් නෙවෙයි ආපු සිතුවිලි දිහා බලන්න. එතකොට වේදනාව එනවා. වේදනාව පිළිබඳවත් අපේ තියෙන්නේ ඒ හතුරෙක් වාගේ. නොආයුක්තක්. මොකද වේදනාව කියන්නේ සාමාන්‍ය මේ දුක් වේදනාවලටනේ. ඉතින් දුක් වේදනාවක් ආවත් අර ආනාපානය තුඩ ආස්වාසයක් තුල ආස්වාද රාශි රාශි තියෙනවා කියන වගේ වේදනාව තියා හොඳට නාසිකාග්‍රෙන් හිත ගලපලා වේදනාව එන තන ප්‍රකටන එතන හිත තියාන බලාන හිතියෝ අනි වේදනාවක් කියලා එකක් මේකේ නෑ සමහර වෙලාවට පුංචි පුංචි වේදනා රාශියක් එහෙම නැත්නම් වේදනාව තිබුණ තැනින් හිමීට ඉහළට පහළට වෙනස් වෙන එකක් එහෙම නැත්නම් මේ කපනවා වගේ තිබුණ වේදනාව අනිනවා වගේ තත්ත්වයට මාන අනිනවා වගේ තිබුණු වේදනාවක් පුච්චනවා වගේ තත්ත්වයට මාරු වෙනවා. පුච්චනවා වගේ තිබුණු වේදනාව මිරිකනවා වගේ තත්ත්වයට පාරු වෙනවා කියලා මේ හිතවිලි අතරමැද මේ ජවනිකා පේට පටන් ගන්නවා. එතකොට අර වේදනාව පිටිපස්සෙන් තිබුණු නොදකින් නොපතන් කියන ගතිය වෙනුවට වේදනාවේ විවිහිතුරුවක් මතුවෙන්න පටන් ගන්නවා. ආස්කූරුපත්තු කරනකොට නිලාපත්තු කරනකොට බලා ඉන්නා වගේ මේ වේදනාව වල තියෙන මේ තැන්වල පුපුරු පුපුරු ඇවිල්ලා ඒවා පිරිසිලා යනකොට විවිධ වර්ණ දෙනවා විවිධ හැඩතල දෙනවා වේදනාව දිහා එක පැත්තකින් අර තිබුණු බය දුරු වෙනවා අනිත් එක අර වේදනාව නොදකින්ට නොපතන්ට තිබුණු අදහස වෙනුවට වේදනාවේ අර ආනාපානේ වගේම ඇතුළත කැටිටි පුංචි පුංචි දේවල් රාශියකින් හැදිච්ච බව තේරෙනකොට අත්දිම උඹස් බය ටිකක් අඩු වෙන්න ගන්න ඊට පස්සේ සද්දයක් ඇහුවත් ඒ සද්දයේ sannivedana කරන්න හදන අර්ථය, තේමාව, ලය වෙනුවට මහා කලබගෑනියක් විතරයි ඇහෙන්නේ. ගෝසාවක් ඇහෙන්නේ. මේ ගෝසාවට අපිට ඕන මිහිරි සංගීත ලයක් කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් කටුකරෝසන විදිහට අපිට බණිල්ලක් කියලා කියන්න පුළුවන්. මොනවා වුණත් වේදනාවේ තියෙන්නේ මේ වගේ එක දෙයක් නෙවෙයි ඒ කලින් ගත්ත අදහසක් වෙන එකක් නෙවෙයි ඒ ඒ වෙලාව හැටියට එක එක අර්ථ දෙන්න පුළුවන් නමුත් වේදනාව කියන්නේ ශබ්ද කියන්නේ මේ ගොඩ දේක රාශියක් බව තේරෙන්න පටන් අර ගන්නකොට සද්දකින් අපිට කරන්න පුළුවන් භාවනා කඩන්න පුළුවන් ප්‍රමාණය එහෙම නැත්නම් බැනලා අපි සන්තෝෂ කරන්න පුළුවන් ස්තුති බැනලා අපිව දුකටපත් කරන්න පුළුවන් ස්තුති කළ අපිව සන්තෝෂ කරන්න පුළුවන් ප්‍රමාණය කියන එක වගේ වේදනාවෙන් අපිට වෙන විස්පරලිය වෙනුවට වේදනාවට බහින්න පුළුවන් කතියක් නේ. සද්දෙට ඇතුල් වෙන්න පුළුවන් කතියක් වෙනවා. උංචක් සද්දවල අතර තියෙන කැටිටි පේන්න පටන් අරගන්න. ආන්න ඔය විදිහට ශබ්දයක්, වේදනාවක්, හිතවිල්ලක්, ආස්වාසයක්, ප්‍රස්වාසයක් කියලා මේ ආස්වාස් ප්‍රසාර කරන යෝගාවචරයන් මේ කතා කරන්නේ 17ට නිදර්ශනයට අරගෙන. නමුත් යෝගාවචරයට පේනවා දැන් ආස්වාද ප්‍රස්වාසයේ හිතිය කැටි කැටි යන ගතිය තියෙන ආස්වාසත් එකක් ප්‍රස්වාසත් එකක්. අද්දකට හිතේ දුවත් ඒකත් කැටි කැටි යන. ඒ නිසා ඒක භාවනා කැඩුණා කියන දෙයක් නැහැ. වේදනාවට ගියත් භාවනා කැඩෙන්න දෙයක් නැහැ. හිතවිල්ලට ගියත් භාවනා කරන්න දෙන්නේ. ඕන්න ඔහම එනකොට පාරටම පොර කියලා ඇල්ලද්දා වගේ ඩොක් ගාලා මොනවත් නොපෙනී යන වෙලාවල් එනවා. අර ඉස්සර ආනාපානෙ හිතවිල්ලකට ගියාම විශාල බයක් විශාල චක්කිචාක් විශාල වැරද්දක් වුණා වගේ ඒ අපව හදන්න හදනවනේ දැන් නෑ. දැන් හිතවිලිත් වල ඔය தත්වෙමයි වේදනාවලත් ඔය தත්වෙමයි ආනාපානෙත් ඔය தත්ත්‍ය ආස්වාද ප්‍රසආසෙත් ඔය தත්වෙමයි කියලා බල බල අර අපි නොදැන අර අවධානය එක එකින් එකින් එකින් මාරු මාරු වෙවි යනකොට එක පාරටම යෝගාවචරය නිකන් ගැස්සිලා සමහරට අතක් එක පාට විශ්විලා ආපහු එනවා එහෙම නැත්නම් ගැස්සිලා නතර වෙනවා සමහර වෙලාවට මෙච්චර වෙලාවක් මොකද උනේ කියලා දන්නේ නැතුව වගේ නිකන් සම්පූර්ණ Tamanට විස්තර කරලා දෙන්න බැරි අවස්ථාවල් ඇති වෙන්න ඉඩ තියෙනවා ආනේ විදිහට පොඩි පොඩි ගැස්සීම් එනකොට ඉස්සලා ඉස්සලා වෙන මේ ගැස්සීම් යෝගාවචරයට වැඩිය සලකුණු වෙන්නේ නැහැ නමුත් මේක පහුගිනවට වැහි වෙන්න පටන් ගන්නවා. පේන්නේ නම් නැත්තම් ගුරුවරු කියන්නේ නම් සතිය සමාධිය වැඩි වෙලා කියලා. මොකද සතිය සමාධිය වැඩි වෙනකොට වැඩි වෙනකොට Tamanට අතරමඟ යන පාරේ හරියට බොරු වලවල් තියෙන තැනක් වාගේ. හිතපොකම වැටෙනවා බොරු වලක. ආය නැගිටිනවා ආය යනවා. ආන්නේ වගේ අර අතරමැද තියෙන හිතස් ස්ථාන වැටෙන්න පටන් ගන්නවා. ඉතින් වැටෙනකොට යෝගාවචරය අනිවාර්යයෙන් මේක සාධාරණයි. සැකයක් මත වෙනවා දැන් මට සති සමාධි දුර්වල වෙලාද නැත්නම් ආනාපානයේම නැති බව දැනීම හොඳටම දන්නවා මම මේ සද්දක ඉඳලා අතරමං උනේ ආපහු ඇවිල්ලා සද්දෙටමයි ගොඩ වෙන්නේ සමහරවිට ආනාපානට ගොඩ වෙනවා මහට වේදනාදිකේ ගිහිලා අතරමං වෙලා ආයෙත් වේදනාවට හෝ ආනාපානට ගොඩ වෙනකොට එතන අර දකින අඩුපාඩුව දැන් මේ යෝගාවචරයට හොඳක්ද නරකක්ද මේක පාලනයකින් යුක්ත වෙන දෙයක්ද ඉබේ වෙන දෙයක්ද මේක ශාපයක්ද මේක ආශිර්වාදයක්ද කියන එක හිතා ගන්න බැහැ. සාමාන්‍යයෙන් ඉතින් මේ වෙලාවට කියනවා පුළුවන් තරම් මේ වගේ දේවල් වෙන්න පටන් ගත්තාම පුළුවන් තරම් ආනාපානේ නතර වෙන්න බලන්න කියලා. එහෙම නැත්නම් මේ ප්ලේන් එක යනකොට ලෝ ප්‍රෙෂර් යා පොකට් එකට වැටිච්චාක පාරට ඩොක් ගාලා වැටෙනකොට ආධුනික මේ මගියෝ කොහොම කලබලයටපත් වෙනවා විදහාට ලකුණක් පහල කරගන්න තමන්ගේ ආසනෙට ගිහිල්ලා ප්‍රතිපද කරගන්න. ඒ වගේ තමයි මෙන්න මෙතෙන්ට යනකොට නැත්නම් ඔය සංකාවේ තියෙන පාරවල් වල යනකොටත් ওই වැඩේ වෙනවා. උදපු ගාන් ওই ලෝ ප්‍රෙෂර් යා පොකට් තියෙනවා ඩොක් ගාලා වැටෙනකොට වහලේ වදිනකොට තමයි දන්නේ. හරි. ඉතින් මේ වෙලාවේ තද කරගන්න පටියක් නැහැ. ඉතින් කියන්න වෙනවා මේ ලංකාවේ දැන් ඉන්නේ කියලා ඒකට තේරෙනවා. ආන්න ඔය වගේ තමයි භාවනා කරනකොට ඉඳපු ගමන් වගේ වැටෙන්න පටන් අර ගන්නකොට මේක දියුණුවක්ද නැත්නම් වැරදිලක්ද කියන එක වාක්‍යයක් ප්‍රශ්න වෙනවා. ඉතින් ඒකදී මේ යෝගාවචර අශ්‍රශීලක් ඇති කර ගැනීම සඳහා මතක් කරනවා නැවත නැවතත් Taman පුළුවන් තරම් මූල කර්මස්ථානයේ සරණ යන්න නොතේපුණත් නොපෙනුණත් නොදැනුණත් ඒකට ගියාට පස්සේ ආයසරයක් ටිකක් සීලව ගන්න පුළුවන් තත්ත්වයක් වෙනවා නමුත් මේක දිගින් දිගටම එන්න පටන් ගන්නවා ආන්නේ වෙනකොට සමහර විටක ඒ යෝගාවචරයා තප්පරයක් දෙකක් විතර වගේ ඒ දේවල් නිරුද්ධ වෙන තත්ත්වෙ කිසිම අඩියක් පදනමක් නැති අගාධයකට පාට වැටෙනවා වගේ වෙනකොට එක්කෝ අර වගේ හිත කලබල වෙලා මේ මොකද කරන්න කියලා දන්නේ නැතුව අවුල් වෙන තත්ත්වවලට එනවා. එහෙම නැති වුණොත් සමහර විටක මේක වෙන්නේ නැති මේ මාර්ග ඥානය කියලා කියන්නේ මේක වෙන්නේ නැති Nirodhe කියලා සමහර විටක අදි탁යේ කොටක් පැටේ. මේ දෙකටම පත්වෙච්ච ඇත්තෝ සම සම වෙලා ඉන්නවා. සමහරු තමන් පිටිපස්ස ආත්ම විවේචනයකටපත් වෙනවා. සමහරු අධි탁ෂේරවට. ඒ මොකද මේක තාම මේ මනසට අහු වෙන මට්ටමක් නෙමෙයි. මේක නිකන් ලුහුට ආයමක්. ලෙසා යamak වගේ තමයි පේන්නේ. නමුත් මේක ටික ටිකට යනකොට තේරෙන පටන් අර ගන්නවා. ඇත්තටම දුවට අවදිගෙන සෑම චිත්තක්ෂණයකම මේ ඇතිවීම නැතිවීම දෙක පේ. නමුත් හිත යම් වෙලාවක ඇතිවීම පැත්තේ අවධානය නැති කරලා නැතිවීම පැත්තට, වය පැත්තට, ක්ෂය පැත්තට, නිරෝධය පැත්තට හිත ගියොත් ඒක අර මෙතෙක් සුභ සංඥාවේ, මෙතෙක් නිත්‍ය සංඥාවේ, මෙතෙක් සුඛ සංඥාවේ හිටපු ආත්ම සංඥාවේ හිටපු ඒක ඝණයක් නිත්‍ය භාවයක් බලාපොරොත්තු වෙච්ච එකට මහ විශාල අභියෝගයක් බවට පත් වෙනවා. නමුත් මේ අභියෝගය යෝගාවචරයට ඇති වෙන මේ අභියෝගය අර තමන් ගත්ත ප්‍රඥප්ති පැත්තෙන් ගත්ත මම නිත්‍ය සුඛ සුභ නැත්නම් මම වශයෙන් ඒ කියන්නේ තණ්හා වශයෙන් මාන වශයෙන් දික්ටි වශයෙන් ගත් එක සහලවන. සාහනකින් තොරව Taman බලාපොරොත්තු වෙන විදිහට සහලවන එක යෝගාවචරයා අපි මං පාවිච්චි කරන වචනේ පස්සේ ඒක මම දැක්ක සූත්‍ර වල සම්මත වචනයක් කියලා අසත්පුරුෂව බැලුවොත් බය සත්පුරුෂව බැලුවොත් තේරෙනවා මේක තමයි මේ නිත්‍ය භාවයක් නැතිකම මේ දේවල් දැකීම ඒකාන්ත දුකක් බවත් මේක පාලනයකින් තොර තමන්ට වශයේ පවත්න්න බැරි තත්වයක් බවත් යෝගාවචර තේරුම් ගන්න. ඒක ඇත්ත වශයෙන්ම එහෙම තේරුම් ගැනීම පරාජය තේරුම් ගැනීමක් වශයෙන් තමයි පේන්නේ. එහෙම නැත්නම් අපි මෙතෙක් කල් විස්තර සාර වශයෙන් තියාගෙන හිටපු දේ ඒක ඇතුලේ මොකක් හරි පාඩුවක් මොකක් හරි කිලක් මොකක් හරි අඩුපාඩුවක් තියෙන වගේ පේන්න පටන් ගන්නවා. අපි අර ඊයේ මතක් කරගත් උපමා වගේ අපි වටිනා වෙලාවක උදව් කරයි කියලා හිතාගෙන මණිකක් හරි මොකක් හරි අරගෙන ඔක තැම්පත් කරලා තියාණි. නමුත් ටික දවසකට ගියාට පස්සේ Tamanටම මේක වැටහෙනවා නම් මේකේ මොකක්ද හරි දැන් පහු වෙනකොට පේන මේකේ පැලිරක් පේන්න තියෙනවා. නැත්නම් මොකක් හරි අඩුපාඩුවක් තියෙනවායි කියලා එතකොට අනේ මේක නම් හම්බ වෙන එකක් නෑ මේ අමලියකදී උපහාරවත් තියාගන්න කියලා අර කමිටේ තිබුණ අර විශ්වාසය අඩු වෙනා වගේ අර පුද්ගලයා ඇතුළත තිබුණු මේ සක සංඥාව නැත්තම් මේ සක්කාය දිට්ඨිය මමයේ මාගේ කියන අර මූල මේ ලක්ෂය ටික ටික දෙදරන්න පටන් ගන්නවා. ආන්නේ ඒ වෙලාවට තමයි මේ ඇති වෙන පැත්ත දකින්න වෙනුවට නැති වෙන පැත්තට හිත යනකොටම ඔය වගේ ගැසිල්ලක් ඇති වෙන්න පටන් ගන්නවා. මේ ගැසිල්ලක් පාසා අර Taman ලොකුවට හිතාගෙන හිටපු ඒ ස්ථිරසාර මමයා. එහෙම නැත්නම් මේකේ තියෙන මූල හරය, මූල පද්ධතිය දෙතරුම් ගන්න පටන් ගන්නවා. ඒ වෙනකොටම හැබැයි ඊගාව චිත්තක්ෂණේ ආයෙ මම යමත්. ආයෙ ස්ථිරසාරකම් මත වෙන. ඒක කමක් නෑ. ඔක පොඩි දෙයක් කියලා පිළියම් කර කර පිළියම් කර කර යන අවස්ථාවේදී මේ නිරෝධ අනුපස්සනාව සඳහන් කරන්නේ කය නිරෝධය කියලා. ඒ ඒ වෙලාවේ ක්ෂය වීම අනුව වරින් වර ඇති වෙමින් වරින් වර නැති වෙමින් යන නිරෝධ අනුපස්සනාවක් වෙනවා. එතකොට මේක මේ වගේම මේ සංසිද්ධියක් තමයි ඔය විරාගානුපස්සනාවේදී කිව්ව අපි හොඳට යමක් දැක්කා යමක් ඇහුවා යමක් රස විඳා යමක් පහස ලැබුවා ආදි වශයෙන් අපි අර විචිත්‍රව රස විඳපු කාම අරමුණු කෙරෙහි විරංජනයක් සිද්ධ වෙනවා වාගේ. ඒකේ තියෙන අර විචිත්‍ර ගතිය ඒ වගේ තියෙන කුල්මත් කරන ගතිය රස වින්දනයේ අඩු වේගන යනවා වගේ මෙතන අර ඒක ඝනව තිබුණු ගලක් ඒක පැලීදී සහිත වෙන්න ආසේ හොඳ මස් තියෙන හොඳ මණිකක් වගේ පෙන්න තිබුණ දේ දැන් ඇතුලේ පැලීදී පේන්න පටන් අරගත්තා වගේ ඒ යෝගාවචරය තුළ මෙතෙක්කල් සියලු දේ කැප කරලා මගේ කියලා කියා ගන්න පුළුවන් මූලිකම දේ තමයි මේ මම ආයය නැත්තම් මගේ මේ සක්කාය දිට්ඨිය කියපු එකත් අභියෝගයට ලක් වෙන්න පටන් ගන්නවා. ආනෝම අභියෝගයට ලක් වීගෙන යනකොට විරාගානුපස්සනාවයි නිරෝධානුපස්සනාවයි වෙන් කිරීම සඳහා සාමාන්‍ය කෙස්පැන්න තර්කයක් වගේ ඉදිරිපත් කරගන්න අටුවාචාරින් වහන්සේලා මතක් කරනවා විරාගානුපස්සනාව කියලා අපි ඊයේ සාකච්ඡා කරපු එක දුක්ඛානුපස්සනාවට වැටෙන්නේ ඒක දුක දුරු කිරීමට හේතු වෙනවා නිරෝධානුපස්සනාව කියන එක දුකේ හේතුව සමුදය දුකට ආසන්න කාරණාව දුරු කිරීමට හේතු වෙනයි කියන විදිහ තමයි පෙන්නන්නේ මෙන්න මේ සමුදය කියලා කියන එක සංකතයක් බව එහෙම නැත්නම් අපිට යමක් දැකලා ඒකට ඇතිවෙන රාගය හෝ ඒකට ඇතිවෙන ද්වේෂය ඒ වස්තුවේ ගතියක් නෙවෙයි අපි විසින් මේ වස්තුවට ආරෝපණය කරන දෙයක් බව තේරුම් ගන්න තරමට යෝගාවචරයා මේ වෙලාවේදී බෞසුත වුණොත් ඔන්න සමුදය පිළිබඳව සංස්කාර ධර්ම පිළිබඳව පෙර නොදැක්ක දෘෂ්ටි කෝණයක් ඇති කර ගන්න පුළුවන්. ඊයේ ටිකක් අපි මේ මාතෘකාවට කිට්ටු කරා දුක්ඛ දුක්ඛ සංඛාර දුක්ඛ විපරිණාම දුක්ඛ කියන එකේ දුක්ඛ දුක්ඛ නම් ඔය පෙර කර කර්මයක විපාක වශයෙන් ඇත්ත වශයෙන්ම අපිට පැමිණෙන දේ. නමුත් ඒක සංස්කාර දුක් කියලා කියන්නේ වවාගෙන කන දෙයක්. ඇදගෙන නාන නෑමක්. බෙදාගෙන කන කෑමක් කියලා අපි තේරුම් ගන්නවා. ආන්නේ මේ වගේ මෙතන මේ නිරෝධානුපස්සනාව සිදු වෙනකොට මේ සමුදේ වශයෙන් ඇත්තා වූ මේ සංස්කරණය කරලා දුක් විඳින ගතිය. නැත්නම් මේ අපි විඳින දුක් වලින් විශාල කොටසක් අපි විසින්ම හදාගත්ත හදා ගන්නාලද මේ මාන එහෙම නැත්නම් මේ අගයන් ආඩම්බරයන් නිසා ඇති වෙන දෙයක් මිස ප්‍රകൃතිය නෙවෙයි කියලා තේරුම් අරගන්න නම් එතෙන්දී අත්‍තරම යෝගාචරයට අර බෞසුත භාවය ගොඩක් උදව් වෙනවා. එතකොට යෝගාවචර තියෙනවා මේ සංස්කාර ධර්ම. නැත්නම් සංස්කරණය කරන ලද්ද අපි විශ්ින් කරලා ඒක නිසාම අපිට සබ්බේ සංඛාරා දුක්ඛා කියන සංස්කරණය කළා නම් ඒක ඒකාන්තෙම දුක. සබ්බේ සංඛාරා අනිච්ච. සංස්කරණය කරාන යමක් ඒක ඒකාන්තෙම අනිච්චයි. ඒක නිසා අපි මේ ලෝකෙදී අපිට සිද්ධියකදී අපිට හම් වෙන විවිධ විකල්ප තුලින් අපි එකක් තෝරගන්න. අපේ රුචි අනුව හෝ සම්ප්‍රදාය අනුව හෝ වේලාවේ ඇති වෙන බලපෑමක් නිසා ඒ තෝරගත්ත විකල්පයට අනුව තමයි අපි වැඩ කරන්නේ. ඒ අනුව තමයි අපිට ඒ දුක කැපේ. දුක සිද්ධ වෙයි. දුක පහළ වෙයි. ඒ නිසා අපිට දන්නවනම් විකල්ප රාශියක් තියෙනවා. අපි හැමදාම පුරුද්දට රුචියට එකම විකල්පයයි තෝරගන්නවා නම් අපිට ඒකට අදාළ දුක් රාශියක් එන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ මේ සංස්කරණය කරනවායි කියලා කියන්නේ මොන හරි කරනවා, හදනවා, ගොනු කරනවා වගේ එකක් නෙවෙයි. විකල්ප රාශියකින් එකක් තෝරගන්න අපි ඇබ්බැහිය. හැමදාම අපි එතන ගියාම ඒකම තමයි තෝරන්නේ. ද්‍රව්‍යවල නෙවෙයි ගොඩක් වෙලාවට මතිමතාන්තර. අන්න එතෙන්දි පේන්න පටන් ගන්නවා ඒක තෝරනවා නම් ඒකට අදාළ මෙන්න මේ දුක තමයි හම්බ වෙන්නේ. ඉතින් අපි ඊට පස්සේ කියනවා මටම මේ දුක ඉන්නේ මොකද්ද කියලා අපි නිකන් සාප කරගන්නවා නැත්නම් අනුන්ට දෙස් දෙනවා ආඩපාලි කියන. නමුත් අපි මේ දුකට අදාළ ඒ විකල්පය අපිමයි හැමදාම මේ විදිහට තෝරාගන්නේ කියන එක තේරුම් ගත්තට පස්සේ පුදුමාකාර සහැල්ලුවක් පුදුමාකාර විමුක්තියක් එන්න පටන් ගන්නවා. නිකන් උපමාවකට කිට්ටු යන උපමාවකට කියනවා නම් ඒ ඉපැත්තු වැස්ස වෙලාවට හරියට මේ ගෝනුස්සෝ එළියට එනවා. ඒ ගෝනුස්සගේ සාමාන්‍ය ඇඟ විතරම ඇති අර ඉස්සරහා තියෙන විශාල අඬු දෙකක්. ඊ අඬු දෙකෙන් අල්ලගෙන තමයි ඌ හතියටම පිටිපස්සේ වලිගේ කොනේ තියෙන ඉතින් අනි. ඉතින් මොන හරි දීපු ගාමු කරන්නේ ඉක්මනටම පණ තියෙන එකක් නම් අඬු දෙකට අල්ලගෙන ඒක හරියට සෙන්ටර් කරගන්න. සෙන්ටර් කරගත්තට පස්සේ හරියට පුළුවන් මේ ගෙවිතෙන් අනි. ඉතින් අර නිකන් උපමාවට කියනවා මම දැකලා නැහැ අහපු එකක්. මේ පත්තු වෙන පහන් දැල්ලක්. මේ පහනකින් ගත්ත දැල්වෙන පාන්තිරයක් උට දුන්නොත් ඒක පාර්ටම අල්ලා ගන්නවා. අල්ලාගත්තට පස්සේ ඒක අර පොල් තෙල් ඇති ඇති ඇති ඇති උඩ දැල්ලක් තියෙන නිසා ඌ හිතනවා මේක පණ තියෙන එකක් කියලා. ඊට පස්සේ ඒක දැඩිව අතේ මිරිකගෙන ඌ එතන නතර වෙලා ඉතින් ඒක ඒ සතාට ඇනලා මරලා ඒ කන්න එක තමයි බලාපොරොත්තු වෙන්නේ. නමුත් ඇන්නට පාන්තිරේට ඇන්නට විතෙන් මොනක්වත් වෙන්නේ. නමුත් ඌ අතාරින්නේ. කොයි වෙලාවකරි මේ පාන්තිරේ පත් වෙලා අඬුව පිච්චුණත් අතාරින්නයි. ඒ තරම්ම දැඩිව අල්ලගෙන අඬුව පිච්චුණත් අතාරින්නයි. එන ඌ හිතන තාම මේක පණ තියෙනවා කියලා. ආන්නේ වගේ තමයි අපි මේ දැඩි ග්‍රහණයට ලක් කරගත්තට පස්සේ අසවලාමගේ ජම්මාන්තර වෛරක්කාරය කියලා අපි මාක් කරගත්තට පස්සේ නම් කරගත්තට පස්සේ අනිවාර්යයෙන්ම ඒ මනුස්සයාගේ හේවණල්ලත් ඇදට තමයි පිරෙන්නේ. ඒ මම නැතුව අපි හිතුවොත් අසවලාමගේ කාන්තේම මේ ඉෂ්ට දේවතාවයි කියලා ඒ මනුස්සයා මොන කරදර කෙරුවත් ඒක පේන්නේ හොඳ පැත්තට තමයි. ඒක නිසා හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදී කියලා අපිට අදාළ දේ තෝර බේරා ගත්තට පස්සේ ඒකෙන් දුකක් ආවත් සැපක් ආවත් අපිට කවදාකවත් කවුරුත් කිව්වට මේ මම තෝරගත්ත නිසයි මට මේ සැප දුක ඉන්නේ කියන එක අපිට තියෙන අපි දන්නේ නැහැ අපි මේ විකල්ප රාශියකින් එක විකල්පයක් තෝරගත්තේ මමයි කියන එක අපිට තේරෙන්නේ. අපි කියන්නේ මේ විකල්පේ තෝරන්න වෙලා තිබුණා මට. ඒක තමයි මේ ජම්මාන්තරගත මට උනේ. ඉතින් ඒක නිසා ඇයි ඒකෙන් මට මේ තරම් වද දෙන්නේ කියලා අර Taman ඉස්සලා යට වෙච්ච Tamanගේ පතපහුව වෙච්ච චේතනාව අහුවෙන්නේ නැතුව මේ සංස්කරණය කරගත්තේ Taman කරගත්ත සංස්කාර වලට සාපේක්ෂව සංකත දුක් රාශියක් එනවයි කියන එක ආපෝද කරගන්න බැරි වෙනවා. නමුත් මේ Nirodhe දකිනකොට දේවල් ඇති වෙන හා වේගයෙන්ම නැති වෙනවා. ඒ මූල කර්මස්ථානයේ තියෙනවා. ඒක සද්දවලක් තියෙනවා, වේදනාවලක් තියෙනවා, හිතවිලි වලක් තියෙනවා කියනකොට ඒවා පිළිබඳව තියෙන දැඩි රාගය විරාගයක් පාටපත් වෙනකොට යෝගාවචරයට කල්පනා වෙනවා මට මීගාව අවස්ථාවේ විකල්ප රාශියක් තියෙන සංසිද්ධියකට ආවොත් මට කොයි විකල්පයකටත් සමාකාරව මුණ දීලා එක්ක තෝරලා එක්ක තෝරන්න නැතුව ඉන්න පුළුවන් අවස්ථාව අර සක්කාය දිට්ඨිය බහුල නිරෝධය පහළ වෙච්චි නොවෙච්චි කෙනාට වැඩිය වැඩි ප්‍රස්තාවක් මේක ක්‍රියාත්මක වෙනවද නැද්ද කියන එක වෙනම දෙයක්. නමුත් ඒතනින්දී තමයි මේ යෝගාවචරයාගේ රුචි අරුචිකම් වල පෞරුෂත්වයේ හැබෑ වෙනසක් වෙන්න පටන් ගන්න. ඒ කියන්නේ අර ඝන මේ විරාගය, නිරෝධය නැත්තම් ක්ෂණ නිරෝධය බොහෝ කාලයක් ආශ්‍රය කරනකොට තමයි තේරෙන්නේ අපි පුරුද්දට, අබ්බැහියට, රුචියට එකම දේ කරගෙන ගියාට අපිට හැමදාම අලුතෙන් ඒව ගැන සලකා බලන්න පුළුවන් අවස්ථාවක් ලැබෙනවයි කියලා ලැබුණොත් මේ සංස්කාර ධර්ම වල වෙනසක් ඇති වෙනවා. එතකොට දුකේ පවා විචිත්‍ර භාවයක් ඇති වෙනවා කියලා ඒ යෝගාවචරයට අර වැඩේ වුණාට පස්සේ පශ්චාත්තාප වෙනවට වැඩිය හැම වෙලාවෙදීම මතුවෙන දේවල් නැති වෙන සුළුයි. අලුතෙන් මතුවෙනකොට මට හොඳට සීබුද්ධියෙන් කටයුතු කරන්න පුළුවන් කියලා එතන පුංචි ඉවසීමේ ශක්තියක් දැරීමේ ශක්තියක් එහෙම නැත්නම් දෙයක් දිහා කලබලයට ප්‍රතික්‍රියා නොකර විවසලා විවේකීව මේක තීන්දුව කරන්න පුළුවන් කියන එක එන්න නම් මෙන්න මේ නිරෝධය පිළිබඳව නැත්නම් ක්ෂණ නිරෝධය පිළිබඳව අත්දැකීම තිබුණාටම බහුසුත භාවයක් තියෙනවා. ආන එතකොට තමයි යෝගාවචර තේරෙන්නේ. මේක අපිට හැමදාම තිබිලා තියෙනවා. මේ අවස්ථාව මේ පින මේ ප්‍රස්තාව තිබිලා තියෙනවා. නමුත් අපි පුරුද්දට නැත්නම් අපි ලෝකේ දන්න හොඳ නරක දෙක අනුව අපි දන්න හරි වැරදි දෙක අනුව අපිට ගුරුවරු කියලා දීපු ක්‍රමයේ හැටියට අපි අන්දමටින් හැමදාම එකම දේ තෝරාගෙන ඒක තික්තයි කියලා නැත්නම් ඒක පැණිපතයි කියලා චෝදනා කරකවි. මේ manussත්වයේ කියලා කියන්නේ ඊට වඩා විශාල පරාසයකට තියෙන හිමිකමක්. ඒක නිසා ඒකටම බැඳෙන්න ඕන කමක් නැහැ. නමුත් එවැනි දෙයක්, එවැනි වාසනාවක් අපිට තියෙන බව තේරෙන්න නම් එතන එතන මේ දේවල් බිඳෙන බව දකිනකොට ඒව ඇති වෙන වෙලාවේදී ඒ පරණ පුරුදු තාලෙටම ඒ ආරෙටම යා යුතු නෑ කියලා අමුතු ජනේල් කවුරුවක් විරුද්ධ වෙන්න පටන් ගන්නවා. ආන්න ඒක උනාට පස්සේ යෝගාවචරයට භාවනා කර කර ඉන්නකොට ඒක පාර නොදැනී කියාට මුදුවට අරමුණේ ඉන්නකොට විශාල හිතවිලි ධාරාවල් ආවට එහෙම නැත්නම් භාවනා කරනකොට වේදනා වෙනදාට වැඩි පුප්පු ගහන මට්ටමට ආවට ඒ එකක් දිහාවත් අර පරණ පුරුද්දට උඹ නොදකින් තාලෙන් බලන්නේ නැතුව සාදරව බලන්න පුළුවන්. නැවත සාදරව බලන්න පුළුවන් වෙනවා මේක මම මගේ ප්‍රධානම කෘත්‍ය වශයෙන් මේක මම විනිවිද ගියොත් නැති කරන්න මකන්න බංගස්ථාන කරන්නේ නැතුව විනිවිද ගියොත් මගේ ඒකාන්තයෙන්ම දැනුම් සම්භාරයේ ලොකු පන්නරයක් එනවා මේක කළ යුතුයි කියලා අලුතින් ඒක දිහා බලන්න නම් අනිවාර්යයෙන්ම මේ මෙතෙක්කල් නොතකින් කියන පැත්තෙන් බලපු දේ දිහා සාදරව බලන්න අවස්ථාවක් මේ අත්දැකීමෙන් ඇති කරලා දෙනවා. නමුත් ඒක මතු කර ගන්නවද හැම යෝගාවචරයක් නැද්ද කියන එක වෙනමම ප්‍රශ්නයක්. මෙන්න මෙතනදී කර්මස්ථානාචාර්යවරයාට සෑහෙන වගකීමක් තියෙනවා. ඒ යෝගාවචරයට ධෛර්යය දීලා දැන් Taman තේරෙනවානේ කොයි එක තේරුවත් ඕකත් නැති වෙනවා. ඊට පස්සේ නැවතත් Tamanට තවත් අවස්ථාවක් හම්බ වෙනවා. ඒකෙදිත් කල්පනා කරලා බලන්න හදිස්සි වෙන්න එපා. තීන්දුවකට එළඹෙන්න වහා කලබල වෙන්න එපා. මේ ඉවසිල්ලේ මේ දෙන අවස්ථාවදී හොඳට බලන්න. නැත්නම් ගණන් පත්‍රයක් ඉස්සහම අතට ගත්තාම ඒ ගණන් පත්‍රය හොඳට කියවන්න. කියවලා ලේසිම ගාණෙන් පටන් ගන්න. එතකොට Tamante ඒක හරි ගියාට පස්සේ දෙවෙනි කාණ ගන්න ලොකු ගැම්මක් එනවා. ආන්න මේ විදිහට Tamange දැනුම නිසිසේ ක්‍රියාත්මක වෙන්න හොඳ ඉස්පාසුවක් කරන් දෙන්න පුළුවන්. නැත්නම් දකින්නකොටම බය වෙලා හදන හදන ගාණ වර්ධෙන්න පටන් අරගත්තොත් අපි ගණන් ටික උත්සාහ කරන්නේ නැතුව දාලා අත්තටු ගහ ගහ ගෙදර යනවා අද නම් අද නම් තේ අද නම් තේ කියලා. නමුත් අර තමන්ගේ හැකියාව බලන්න මේක මම හොඳටම දකිනවා මේ විශේෂයෙන්ම මේ ඥාන ළමයි හොඳට දක්ෂයි මන්තිදී හරි දක්ෂයි නමුත් විභාගයට ගිහිල්ලා මොනම දෙයකින් හරි කුලප්පු වුණොත් අර දැනුම එලි කරගන්න බැරුව විශේෂයෙන්ම මේ වෙලාවේදී ආත්ම ශක්තිය ලොකු කඩාවැටීමක් සිදු වෙනවා පිටිම ළමයි නෑ කියන්න බෑ නමුත් මේකෙදි වැඩි ගැටයක් තියෙනවා කාන්තාපක්ෂේ මණ්ඩලයේ තරහට කියන එකක් නෙමෙයි මම දකලා තියෙන දයක් වැරදෙන්නත් පුළුවන් මට. මම දැන් මට නම් එහෙම එකක් තිබුණ නැහැ විභාගෙදී මම දන්නවා යන්න ඉස්ලාම පේල් බව දා. ඒක නිසා ප්‍රශ්නයක් නැහැ පේල් වෙන එක කොහොමවත් බේරෙදි දන්න ටික ඔය ඉඳගෙන දන්න හරිය ලීලා ආපුවම පාස් වෙනවා. අර පාස් වෙනම කියලා හිතාන කී එක්කනට මුල් වෙලාවදී මොන හරි වැරදුනාට පස්සේ බැරි වෙනවා. මොකද හේතුව මේ ඇති වෙන සාක්ෂියු දේවල් නැති වෙනවා කියන මූල ධර්මයේ ධර්මචන්නාංශේ ওই බුදුරත් විහිදුව විහිදුවා. ඔය මුර ගාලා කියන්නේ ඒකනම් ඉතින් මේ සැරේ වැරදුනම මොකෝ? ඊගාවේ ආයෙ සුද්ධ අවස්ථාවක් ආයෙ හම්බ වෙනවා. මොකද නිරෝධ වෙනවාමයි. ආන්න ඒක දිහා බලනකොට ඒ දුක දිහා නැත්නම් අපිට භාවනා කරගෙන යනකොට එන බාධක ධර්ම දිහා අමුතු බැල්මකින් බලන්න පුළුවන්. මේක තමයි මාව පරීක්ෂා කරන දේ. මේ පරීක්ෂාවෙන් මම පෙරදුනාට පස්සේ මට අලුත් අවස්ථාවක් ආය හම්බ වෙනවා කියලා ඒක දිහා බලන්න පුළුවන් කතියක්. ඒ පුංචි කාලේ මට මතකයි මම අර මෙලිස්සා කිව්වද මට මතක නැහැ. පුංචි නව කතාවකටත් තිබුණා ඒ නව කතා නෙවෙයි වට කියන්නේ චිත්‍ර කතා කියලා. ඒ චිත්‍ර කතා <clears throat> ඒ අපේ කාලේ හරිම ප්‍රසිද්ධ වුණා. ඉස්සෙල්ලම තිබුණේ බොහෝම සුළු චිත්‍ර කතා ප්‍රමාණයක්. පස්සේ අපේ අපි පොත්පත් කියවන කාලේ හරියට ප්‍රසිද්ධ වුණාන්නේ මුල් කාලේ තිබුණ චිත්‍ර කතා පොත අතින් අතට අතින් අතට ගිහිල්ලා ඒ පොතේ මුල් කවරේ තිබුණෙත් නැහැ අග කවරේ තිබුණෙත් නැහැ මං කියනවා. උඩටම ගෙවිලා. ඒක තියෙන රන්දිව කියලා නම තිබුණා. ඒකෙදි පෙන්ලා දෙනවා මේ කොල්ල දෙන්නේ හිතුවක්කාරකමට ඉස්කෝලේ යන්න බැරි තරහවට ගන්න කැමැලි නිසා කැලෑවදී. දවසින් දවස දවසින් දවස ඉස්කෝලේ වෙලාවේ කැලෑවැදිලා පස්සේ පස්සේ මේ දෙන්න තවත් දෙක තුනේ කැලියක්. ඊට පස්සේ කැලියට බය ඇරිලා අන්තිමට මේ දෙන්න කැලේ මැදටම යනවා. ඊට පස්සේ දෙමාපියන්ට දරුවෝ ගැන අපේක්ෂා කරගන්න බැරි ධර්මයට කැලේට ගිහින් මේ දරුවෝ පුරුදු වෙනවා අල જાති රසා ගඩාවිල් જાති හොයාගෙන සම්පූර්ණ කැලෑ දරුවෝ වගේ ඉන්නකොට ඒ කැලේ ඉන්න වානරයේ chimpanzeek වගේ සතෙක් මෙයක් එක යාළු. යාළු වෙලා ඒ තුන් දෙගොල්ල එක තුන් ගොල්ල එකතු වෙච්චාම කැලෑ ජීවිතේ මනකම් වෙනවා මර chimpanzeeක් කියලා කැලෑ ගෙඩි જાති වල දෙනවා. මේ කට්ටිය අල જાති හොයාගෙන ජීවත් වෙනවා. කොහොම ජීවත් වෙලා උගා කැලේ මැදට මෙනවා කියන හද්දා කැලේ. අවුරුදු දවස් 7කින්වත් ගොඩ එන්න බැරි කැලේට යනවා. හැබැයි මේ දෙනාට කිසි බයක් නැහැ. ඒ උරුල ගියාට පස්සේ මැද සම්පූර්ණ කැලේ මැද පුංචි කුටියක් ඇති. කවදාකවත් හිතා ගන්න බෑ පුංචි කුටියක්. ඉතින් ඊට පස්සේ කුතුහලයට තුන් දෙනා කියලා බලනකොට තාමත්ම ලස්සන මැදි වයසේ කාන්තාවක් බොහොම දුක්ඛිතව තාමත්ම දුක්ඛිතව අර කුටියට වෙලා ඉතින් කල් මරනවා මේ ළමයින්ට මේක තේරෙන්නේ නැහැ මේ බරක් හැදුවා ඊළ කියනවා අම්මේ බඩගිනි ඊට පස්සේ ආර මිනිස්සයා කරලා බලනවා බලාපොරොත්තු වෙච්ච නැති ආගන්තුකයෝ තුන් දෙනේ ඊට පස්සේ කියනවා ඔන්නතර කෑම වගේක් තියෙනවා කාලා මට නොකෙනෙන පැත්තකට ඵලයලයි ඊට පස්සේ අරගොල්ල කාලේ ඉවරනට පස්සේ අහන මොකක්ද අම්මේ මේකේ තේරුම මොකද මේ කනගාට වෙන අනේ දරුවනේ උඹලා තියා උඹලාගේ දෙමාපියන්ට මේක විසඳන්න බෑ උඹලා ආවේ කන්න කාලපලයක් අර දරුවෝ කාලච්ච යනවත් ගිහිල්ලා ආයෙසරයක් කැලේ කනකොට කැලේ දේවල් නැති වෙනකොට ආයෙත් එනවා අම්මා මතක් වෙලා යනකොට ගිහිල්ලා කියනවා අම්මා අදත් පටි ඉතින් කියන ඔන්න කෑම තියෙනවා කාලපලයක් යනවා අන්තිමට යනකොට මේ දරුවන්ට මේක පුරුදු වෙලා අන්තිමට අර අම්මගේ තියෙන අර විඳ ගන්න දරා ගන්න බැරි ශෝකය මේ දරුවෝ නිතරම ප්‍රශ්න කරනවා. ඉතින් අම්මා කියන උඹලට මේක තේරෙන්නේ නැහැ මේක බරපතල ප්‍රශ්නයක් කියලා පස්සේ දරුවෝ තීන්දුව කරනවා ඒ පැලගාව රෑ ඉන්න. ඉන්න කෑමක් තියෙනවා. ඉතින් මොකද කියලා. අනේ හන්දෑවේ 6 විතර වෙනකොට ඒ පැලට පොඩක් එහා තියෙන විශාල මේ දුර්ගයක් කියන්නේ ක්ලිෆ් එකක් එහෙම නැත්නම් එතන තියෙන අගාධයක් සම්පූර්ණ පිපුරුම් කාලා මහා ගිනි මේ මේ භූමිකම්පාවක් ඇතිලා විශාල දුමක් පිට වෙනකොට මේ දරුවෝ හිටපු තැනම තක්පීර වෙනවා. හිතා ගන්න බෑ ගොම්මන් වෙලා. එතකොට හිතා ගන්නවා මේක තමයි මේ අම්මා බය වෙන කාරණාව කියලා බලන්නකොට ඒක මැදින් විශාල හිතා ගන්න බලන් කැත මුණක් තියෙන තනි හැක් තියෙන භූතෙක් මතුවෙනවා. මතුවලා භූතය එනවා Taman ඉන්න දිහාට. අර දරුවන්ට පුදුමාකාර බයක් ඇති වෙනවා. බයක් ඇතිව පැනලා යන්න හදනවා මොනවත් කරගන්න බෑ. මුළු ඇඟම හිරිවැටලා. පස්සේ ඇවිදලා අර මේ කුට්ටියට ඇවිල්ලා ඒක ඇතුළට රිංගනවා. එච්චරයි මේ ළමයින්ට මොනවක් කපලා ගන්නවා. ටික වේලාවකින් ආය භූතය යනවා ඇතුළට ගිහලා බනෝට රාම්මට කලන්ත හැදිලා අන ගන්න පුළුවන් මට්ටමක් නැහැ සී නැති වෙලා වැටලයි. පස්සේ දරුවෝ ගිහලා පවන් අතු පවන් අලලා ආය ඇඳ උඩ තියලා සී ගන්න හදනවා මොනවක්වත් කරන්න බෑ සම්පූර්ණ සුදුමැලිය. අහුවෙන්ද උදේ ඇවිල්ලා කියනවා අම්මේ උඹ බය වෙන කාරණාව ඇත්තයි අපිත් බය වුණා පුතුමාකාර දෙයක් මේක. ඊට පස්සේ කියනවා මේක මට වෙච්ච සාපයක්. උඹට කවදාකවත් මේක මා විසඳන්නත් බෑ. ඔබට අවශ්‍ය නම් කෑම අරගෙන කාලා බලන්න මේ ගැන කතා කිරීම මට වදයක්. මට වෙහෙසක්. ඒක නිසා මේ ගැන උත්සාහ කරන්න එපයි. එතකොට අර දරුවෝ ආයසරයක් අර සිද්ධියට මුණ දෙනවා. දෙසරෙත් මුණ දෙනවා. තුන් සැරෙත් මුණ දෙනවා. මුණ දීදි මොකද මේ අම්මගේ තියෙන දෙංගතුකමටත් මේ දරුවන්ගේ තියෙන සෙල්ලක්කාරකම. නමුත් දරුවෝ එක දවසක් අර විශාල පය හිතෙන සිද්ධිය දැකලා යනකොට අර භූතය පිළිබඳ තිබුණු යම් කිසි පයක් හැල් වෙලා බලනකොට භූතයා යන්නේ අඬන. එතකොට මේ දරුවන් තේරෙනවා මෙතන ප්‍රහෙලිකාවක් මෙතන තියෙන්නේ මොකද්ද මේ වෙන්නේ කියලා දන්නේ අම්මා කතා කරන්නේත් නෑ භූතයත් එක්ක කතා කරන්නත් බෑ ළමයි බය වෙනවා ඊට පස්සේ අර ළමයි කරන දේ පුළුවන් තරම් අරගෙන සැලකීමක් කරලා බලනකොට නිකන් සාමාන්‍ය භූතයාගේ පෙනුම අර ගෝරිල්ලාගේ පෙනුම වගේ ඒ නිසා ළමයින්ට එච්චර බය වෙන දෙයක්. පස්සේ කරන දේ අර පැලේ පැත්තක හිලක් හදාන බලහන් ඉන්නවා මොකද වෙන්නේ. අර භූතයා මූණ දාලා බලනකොට ඉතාමත්ම දුකසේ අර පැලට මූණ රිංගනකොටම අර අම්මට කරන් තැරිලා වැටෙනවා. වැටුණට පස්සේ භූතය ඇවිල්ලා ඒ මූණ දිහා ඉතාමත්ම දුකෙන් කිපිච්චපල බල බල අඬ අඬ ඉඳලා ආපහු අර එතරම් තැම්පත් කළා පස්සෙන් පස්සෙන් පස්සෙන් පස්සට අඬ අඬාම ගිහලා අර දුර්ගයට ගිහලා නැතිලා. ඉතින් ඒ කොල්ලෝ බලනවා භූතයත් ඉන්නේ කනගාටුවෙන් අම්මත් ඉන්නේ කනගාටුවෙන් මේ දෙගොල්ල කවදාකවත් sannivedanayak වෙන්නේ නැහැ. එක්කෙනෙකුට ඉක්නෝ කතා කරන්න වෙලාවක් නැහැ. ඒ නිසා හුඟක් දේවල් කියලා කියලා මේ අම්මා කියනවා උඹලාගෙන් මට කරදරයි මේක ඉන්න එපයි කියලා. නමුත් භූතයෝ මේ දරුවා කියලා කතා කරලා අම්මේ භූතයා ඉන්නේ උඹට මොකද්ද කියන්නේ? උඹට බැරිද භූතයාගේ මූණ බලන්නේ? කියන කොටත් අම්මට කලක් ඇත්තේ. මේක මම කවදාකවත් මං හිතපු දෙයක් නෙමෙයි මේ උඹලා මට මේ මේ කෑමට ඇවිල්ලා මට මා ඉසේකක්මක් මේ දෙන්නේ මා කරදරයක් මේ දෙන්නේ දවල්ටත් මට මේක පාය කරනවා කියලා ඒ අම්මට මේ නුරුස්නා ගතියම පෙන්නවා. නමුත් අරකොල දෙතුන් සැරයක් බලලා කියනවා අනිවාර්යයෙන්ම පණිවිඩයක් කියන්නේ. ඔබට කවදා හෝ මේ භූතයාගේ මුණ බලන්න. බැලුවොත් ඔබට පණිවිඩය ගන්න පුළුවන් වෙයි අම්මා. ඔබට වගේම අපිට කනගාටුවක් තියෙනවා භූතයා ගැන කියලා. අර අම්මට කියලා කියලා කියලා කියලා දැන් අම්මට බේරුමක් නැති ඊපස්සේ අර චිම්පන්සියාව පෙන්නනවා. ඊට කියනවා මේ කවදා හරි මේක මුණ දිහා බලපන් කිසිම ප්‍රේම පක්කක් නැහැ. චිම්පන්සිගේ චිම්පන්සි උනේ උනාට මුණ උදේ ඉඳලා හැන්ද වෙනකන් අපිට මිනිස්සෙක් වගේ උදව් කරනවා. මේ මේකට hina වෙන්න බෑ. කතා කරන්න බෑ. ඒකට අපි ගොඩක් කල් ඉඳලා මම මේ කතා කරන්නේ ওই භූතයත් මෙන්න මේ වගේ. ඒ නිසා මේ එතකොට chimpanzee අම්මට ඇවිල්ලා උසුළු විසුළු කරනවා. ඊට පස්සේ අම්මත් හිතා ගන්නවා එහෙනම් මම අද ඒ භූතයා දිහා බලන්න ඕන කියලා හැන්ද වෙනකොට භූතයා බලන්නම් කියලා ඉන්නකොට භූතයා එන වෙලාව වෙනකොටම අම්මට බයි. මොනවක් කරගන්නද? ඒත් භූතයා ඇවිල්ලා අර සම්දර්ශන පෙන්නලා ගියාට පස්සේ ඒ ළමයින්ට පේනවා අම්මා උත්සාහ කරනවා. ඊට පස්සේ කියනවා බය වෙන්න එපා අපි පිටිපස්සට වෙලා ඉන්නම් කුටියේ පිටිපස්සට වෙලා ඉන්න ඔබ නිතරම සී කරපන් අපි පිටිපස්සේ ඉන්නවා කියලා කොහොම හරි ඒ භූතය එනකොට මූණ දිහා බලන්න ඉතින් ඒ එදා බලනකොට ඒ දොර ආරින සද්ද එනකොට ඒ අම්මා ගෑංග ඇතුලේ සම්පූර්ණ සහලවල නිකන් ක්ලාන්ත ගති පහළ වෙලා වමන යන එන ගති පහළ බඩේ දින ගති පහළ වෙලා දැන් දන්නවා තව මොහොතකින් මේ සිද්ධිය සිද්ධ වෙනවයි කියලා ඒක බලන්න බෑ නිකන් මූණට නිකන් දෙහිදෙල්ලක් මිනිකුවාම වගේ බලන්න බැරුව ඉඳලා කොහොම හරි මේක බලන්න ඕනේ කියලා භූතයාදියා බලනවා කකුල් දෙක ඉඳලා පොඩ්ඩක් උඩට බලනකොට භූතයා පාරට තප් වීදිනවා. මොකද වෙනදාට වැඩිය මේ මව අර දාර භූතයා දිහාවට වෙනස් ප්‍රතිකාර දක්වපු නිසා. එතකොට අර පොල්ලු කරන දේ අර චිම්පන්සියාට කිචිනවා. කිචි කාපුවම ඒකයි කිචි කිචි කිචි කිචි ගාලා වෙන සද්දයක් කරනකොට අම්මට කිචුනා නෑ නෑ දරුවෝ එන්න කොහොමඩක්වත් සතුත් එක්ක ඉන්නවනේ කියලා එක පාරට මුණ දිහා බලනකොටම මේ භූතයාගේ අර ඇඳුම් ගතිය නැති වෙලා සම්පූර්ණ සතුටක් එන්න පටන් ගන්නවා. එන්න පටන් ගත්තට පස්සේ අම්මට පුළුවන් වෙනවා ඇහි කොණෙන් ඒක දිහා බලලා මේක හැඩේ වෙනස් වුණා මේ භූතයා මේ භයානක දෙයක්වත් මොකක්වත් නෙවෙයි මගේ ප්‍රතිචාරයට 100% ප්‍රතිචාරය දක්වනවා කියලා බලනකොටම එකපාරටම අර භූතයාගේ තිබුණ අර භූත ස්වරූපේ ශීඝ්‍රයෙන් ජවනිකා දෙක තුනකින් වෙනස් වෙලා තාමත්ම සුන්දර සම වයසේ පුරුෂයෙක් බවට පත් වෙනවා. බැඳපත් වෙච්ච ගමන් ඒ පුරුෂයා මේ ස්ත්‍රියවත් මේ ස්ත්‍රියවත් අර පුරුෂයාත් බදාගෙන දෙන්නගේ දින මූණ බලාගෙන අයියෝ අපිට වෙච්ච දේ කියලා නිකන් දන්නා කෙනෙක් වාගේ ඇඬුමකුයි සතුටකුයි මතුවේ. මතුවෙනකොට මේකේ කතාවේ හැටියට ඒ පැල රාජමාලිගාව පාටපත්ලා ආත්පස මල්ලු යන් ගිය ගල් පහළ වෙලා කොල්ල දෙන හිටපතනක්වත් මතක නැහැ මේ අලුත් දෙන පුතුමාකාරය ආවිලා. ඊට පස්සේ අර පුතුන් පහළච්ච පුරුෂයා ඒ ස්ත්‍රියාවෙන් අහනවා උඹට කොහොමද ධෛර්යයක් ආවේ මාව අඳුරගන්නේ කියලා. එතකොට වටපිට බලනකොට අර මාලිගාවේ ඉතින් චිම්පන්සි හරියම අතපොත. ඊස්සේ දුව ඇවිදලා ගිහලා හොයලා බලලා කියනවා මට හිතා ගන්න බෑ මෙන්න මෙහෙම මයිජෙනෙක් ඇවිල්ලා මට කිව්වේ ඔයාගේ මූණ දිහා බලන්න කියලා. නමුත් ඉස්සර තිබුණු ස්වරූපයත් එක්ක මම මගේ තාලෙට කවදාකවත් ගැලපෙන්නේ නැහැ. නිසා මම බැලුවේ නැහැ. නමුත් මේගොල්ලෝ මට බලපෑම් කරලා කරලා කරලා කරලා බලන්න කිව්වා ඊට පස්සේ උනේ කියලා. ඊට පස්සේ පුරුෂයාට අධිවේග බල සහිත බලවත් දේවතා ශක්තිය සහිත පුරුෂයෙක්. එයා ඊට පස්සේ අර දරුවෝ ගෙන්නලා කියනවා උඹලා කරපු සේවය මට මෙතකයි කියලා අගය කරන්න බෑ. උඹලා දැනගනින්න මට වෙච්ච දේ මම මේ අභිඥා බල සහිතව මේ ලෝකයේ මේ මේ ප්‍රදේශේ රජ කරපු යුව රජ කෙනෙක් මාගේ මේ විසුණු වංශය තමයි අපි දෙන පුදුමාකාර විදිහට එකිනෙකාට ප්‍රේම කරා ඒ වගේ මේ ස්ත්‍රියව හරිම ලස්සනයි මේ පුරුෂයා මේ ස්ත්‍රියට ප්‍රේමයෙන් ඉන්නකොට වරින් වර දේව සභාවට යන පුරුද්දක් තිබිලා තියෙනවා. මේ දේව සභාවේ ඉඳලා තියෙන්නේ ප්‍රතාප කියන මහා දේව රාජ කෙනෙක් මෙයා හැමදාම ගියාම හම්බ වෙයි. ඉතින් මේ දේව රාජ්‍යකුත් මෙයාට අර වර දීලා කලපරේ ඉන්න ගමන් එක දවසක් ගියාට පස්සේ සාමාන්‍ය කතා වෙනකොට දේවරාජතුමා මේ යුව රජුරවන්න කතා කරලා කියලා තිනවා උඹේ ස්ත්‍රියාව මට දීපන්. කියනකොටම යාට අර එකපාරටම එයා තිබුණු දෙංගතුකමට මොකද්ද මේ කතා කරන්නේ කියලා එකපාරට අර දේව රජුරුවන් කෙරෙහි ද්වේෂයෙන් කතා කළා. කතා කරනකොටම ඒ දේව රාජ කතාව තුන උඹ මේ කවුරුත් එක්කද කියලා ගන්න වැඩ කරන්නේ. උඹ මේ පොට වරද්දාගත්තා. අද ඉඳලා උඹ මිනිහෙක් දකින්නට පහේ තියෙන ප්‍රේතෙක් බවටපත් වෙනවා. කවදා හරි උඹේ ගෑණි උඹ අඳුනා ගන්න දවස වෙනකන් සාපේ ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ තමයි මම හැමදාම එන්නේ අර ඉස්ත්‍රිාවට මතක් කරලා දෙන්න මාව අඳුනාගත්තොත් මේ සාපේ ඉවරයි. නමුත් කවදාකවත් අඳුරන්නේ. අර දරුවෝ දෙන්න මැදිහත්ලා කරන්නේ මේ භූතයා එන්නේ තඬ අඬ යන්නේ තඬ අඬ ඒක නිසා කරුණා කරලා මුණ දිහා බලන්න. උන් වගේ තමයි දුක්ඛ සත්‍ය අපකරා එන්නේ තඬාඬා යන්නේ තඬාඬා කවදා හෝ අපි මේ දුක දිහා මූණ බැලුවොත් ඔච්චර සැපයක් මුළු ලෝකෙම ඒ නිසා අපිට භාවනා කර කර ඉන්නකොට එන වේදනා භාවනා කර කර ඉන්නකොට එන සද්ද භාවනා කර කර ඉන්නකොට මේ අතුරු හිතවිලි සෑම දෙයකින් මේ දුක්ඛ සත්‍ය තමයි පෙන්වන්නේ. ඒ කියන්නේ උඹට පාණයක් කරන්න බෑ. මේක කවදාකවත් සැප පිණිස පිසන්නේ නෑ. මේක කවදාකවත් එකම දේ හැමදාම එන්නේ නෑ. මේක අනිත්‍යයි, මේක දුක්ඛයි, මේක අනාත්මයි. නමුත් අපි හිතනවා නෑ නෑ මේ හිතවිලි නම් මට හැමදාම එනවා. ඒක නිට්ටය. කියලා ඒක පිළිබඳව සංස්කරණයක් ඒක ඇති කරගෙන මේ සංස්කරණය නිසා සාමාන්‍ය හිවිලක්කාවට වැඩිය විශාල දුකක් අපි විඳිනවා. ඒ වගේම වරින් වර එන සාධ්‍යයක්, වරින් වර එන වේදනාවක් දිහා අපි ඒකට ප්‍රක්ෂේපණය කරන අමතර සංස්කරණය කරන අගේ ආඩම්බරය නිසා ඒක අපිට පුදුමාකාර පයවල එළවන සුළු විශාල භූතයක් බවට පත් වෙනවා. නමුත් කවදා හෝ අපි ඒක දිහා බැලුවොත් ඔය යකා ඔය කියන තරම් කළු පාට නැහැ. මේ සරුවචනාංශ මෙන්න මේකට මේක එකවරම කාටවත් මේ කිව්වට පිළිගන්නේ නැති නිසා උන්වහන්සේ ඒ සීලයක පිළිහිටලා තමන්ගේ ආත්ම විශ්වාසයක් ඇති කරගෙන මේ හතරාකාර බයෙන්තර වූ ආත්මයක් ඇති කරගන්න. ඊට පස්සේ සමාධියක් ඇති කරලා ඒකේදී අර ධිට්ඨ ධම්ම සුඛයක් වශයෙන් මේ විවේකයෙන් හටගත්තා වූ ප්‍රීතියක් ඇති කරලා දෙනවා. ඇති කරලා දීලා විපස්සනාවට දැම්මට පස්සේ අර ආස්වාස ප්‍රස්වාසයේ කියන මූල කර්මස්ථානයේ ක්‍රමක්‍රමයෙන් ගෙවෙන්න ගෙවෙන්න ගෙවෙන්න එන බාධක ධර්ම වැඩි කිරීම. බුදුහාමුදුර කරපු දෙයක් නෙමෙයි. ඒ සෝභහරේ දැක්කට පස්සේ ඒ පුද්ගලයාට Tamanta සීලය සිහිපත් කරගන්න කියන බයක් ඇති වෙනවා. අර සමාධිය ඇති කරගන්න හේතු මූල කර්මස්ථානයේ සිහිපත් කරන්න කියන බයක් ඇති වෙනවා. එහෙමම කරගෙන කරගෙන යනකොට මේ සතිය අර මුනේ පමණක් වේදනා සද්ද හිතුවිලි වලින් තොරව පවත්තන්න හිතාගෙන හිටපු සතිය දිගින් දිගටම දිගින් දිගට වඩාගෙන යනකොට යෝගාවචරයට තේරෙන පටන් අර ගන්නවා ආස්වාද ප්‍රසවාස කියන මේ ගෙවෙමින් පවතින අරමුණ ඇති නැති මට්ටමට එනකොට හිතට කිසිම පාලනයකින් තොරව හිතවිලි ශබ්ද වේදනා වලින් නිසින්ින්දී ඇවිල්ලා හැසිරෙන්න පටන් ගන්නවා. ආන්නේ වෙලාවේදී යෝගාවචරය ආස්වාද ප්‍රසවාසය කැටි කැටි කැටි කැටි යනවා. එනේ හිතවිලිත් කැටි කැටි කැටි කැටි යනවා. වේදනත් එහෙමයි, ශබ්දත් එහෙමයි කියලා බැලුවට පස්සේ ඒක ඔක්කොම කෙරෙහි අර තිබුණු ඝන සංඥාව දුරු වෙලා ස්ථිරසාර බව නැති වෙනකොට සිතයි හිතෙන්නේ මේ හිතවිලි එන්නේ යන්න එව්වත් මේ සංකත දෙයක්. වේදනා කියලා කියන්නේ සංකතයක් එන්නේ යණ්ඩයි. සද්දත් එන්නේ යණ්ඩයි. අපි මෙව්වා අල්ලාගෙන අපි මෙවට පණ දීලා තමයි අපි මෙවවා බය ඇති කරගෙන තියෙන්නේ කියලා අර සංකත දුක නැත්නම් සංකත ස්වરૂපය නිරෝධයට ලක් කරලා බලනකොට ඇති වෙන සහනේ ඒ ඇති වෙන විමුක්තිය මොනම ක්‍රමයකින්වත් ඉන්ද්‍රියයන් තුලින් ඉන්ද්‍රිය ගෝචර සැපයකින් ගන්න බෑ. කවදාකවත් සමතෙන් ගන්න බෑ. විපස්සනා විතරයි ගන්නේ. ඒක නිසා මේ නිරෝධානුපස්සනාවට යනකොට ඒ යෝගාවචරයාගේ සතිය කැඩුනත් සතුටක් ඇති. දැන් මට සතිය නෑ කියලා ඒක දැනගන්නකොට ඒක පිටිපස්සට සතියක් සතුටක් ඇති වෙනවා. ඒ මොකද මේ පමාදේ න කම්පතිටි සති බලං. මට ප්‍රමාදයක් වුණා. ඒ කියන්නේ සතිය නෑ අරමුණේ හිට ගිහිල්ලා. නමුත් මම සැලෙන්නේ. මේ වචන පහම සඳහන් වෙනවා පටිසම්භිදා මාර්ගයේ අසද්දේන කම්පතිටි සද්ධා බලං. දැන් වෙනදාට වගේ නිචිපතා බුද්ධ වන්දනා ආදී කටයුතු කෙරෙන්නේ නැහැ කැඩෙනවා. අසද්ධාවන්ත බුද්ධලෙක් වගේ තමන්න තමන්ම පේනවා. නමුත් කම්පා වෙන්නේ එයා දන්නවා මේවා හේතුඵල ධර්මණු සිද්ධ වෙන්නේ. ඉස්සර නම් නිකිපතා මේවා කරා දැන් වරින් වර කැඩෙනවා. සද්ධාහකින් ඒ වැඩේ කරන්න බැරි වුණා. නමුත් කැලෙන්නේ නෑ. එතකොට කියනවා ඒක සද්ධා බලන්න කියලා. ඒ කියන්නේ සද්ධාවේ බලවත් සද්ධාාවක් තමයි සද්ධාව නැති වුණත් සැලෙන්නේ නෑ. ඊගාට වීර්ය නැතුව යනවා. හොඳටම ඒක මම දන්නවා මම මේ මගේ දෝෂයක් වවා ගහ ගන්න කියන දෙයක් නෙවෙයි. මේ භාවනාවේ නින්දට වැටෙනවා. හරිම ලැජ්ජ වෙන දේවල් මට හදිහට වෙලා තියෙනවා. මේ භාවනාවට ගිහිල්ලා අනුන්ට භාවනාව පිළිබඳ වීර්ය පිළිබඳව බණ කියාගේ පැය ගන්න. වාඩි වුණාට පස්සේ නිකන් කේල් කන වැඩිලා කේල් ගහක් වගේ ණයක් ගාලා වැඩ. ඉතින් හොඳටම දන්නවා මේ වීර්ය නැතිකම කියලා බණ කියලා උගන්වලත් තියෙනවා. ඒ වුණාට බණ මට හතියන්නේ. ඉතින් ඒක දන්නවා මේ වීර්ය මේ වෙලාවේ වැටුණට ඒ වීර්ය සදාකාලික නැතිවීමක් නෙවෙයි මේක තමයි ඉතින් මොකද කරන්නේ මේක නිකන් හුලන්නේ නැති බැලුමක් වාගේ ලිස්මල්ලක් වාගේ ඒක පාට කලප්ස් නටාන වැටෙනවා. ඒ කියන්නේ සතිය පිටිබඳව සමහර වෙලාවට පදාස පිටින් සතිය නැහැ. හොඳට තේරෙන පටන් අර ගන්නවා මේ මොකද්ද මේ කියන්නේ මොකද්ද මේ කෙරෙන්නේ එන්නේ එන්නේ එන්නේ සතිය නැති කමට ලැජ්ජ නැතුව යන සතිය නෑ කමක් නෑ ඊට පස්සේ සමාධිය ගැන කතා කරනකොටත් අර මුලින් මුලින් භාවනා කරනකොට වගේ අරමුණත් එක්කෝම හිත පවතිනකොට වගේ ඉස්තිරසාර සුද්ධ සමාධියක් නෑ ඉඳපු ගමන් හිත වික්ෂිප්ත වෙනවා ඒත් දන්නවා මේක මේ කැඩෙනවා වගේම ආය හැදෙනවා හැදුනා වගේම කැඩෙනවා ඒක මොකෝ ඒවට ප්‍රඥාවක් කියලා එකක්. දුවට මතක හිටින ශක්තිය නැත්තම් මොනවාරි කර ඉව්වත් ඉඳපු ගමන් සම්පූර්ණ නැතුව යනවා. නමුත් බයක් එන්නේ. ආන්නේ වගේ සද්ධා බල, ඒ වගේම විරිය බල, සති බල, සමාධි බල, ප්‍රඥා බල කියලා කියන්නේ ඒ වගේ නැති භාවය නැත්තම් ඒ වගේ දුර්වලකම් දැකලා නොසැලී ඉන්න පුළුවන් වෙනකොට තමයි මේ සද්ධාව ඇති වුණත් මගේ අතින් නැති වුණත් මගේ අතින් ආයෙ හදන්නෙත් මම. වීර්ය ඇති කරගන්නෙත් මම නැති කරගන්නෙත් මම කරනාට පස්සේ ආදන්නෙත් මම කියලා ඒක නිකන් Tamange මේ වඩුවාගේ ගෙදර පුටුව නැති වුණාට ප්‍රශ්නයක් නෑ. ඒ මොකද වඩුව දන්න ඕන එකක් හදා ගන්න පුළුවන්. හැබැයි කවදා හදන්නේ. ඒ වගේ තමයි මේ සද්ධාවාදී මේ ධර්ම වැඩි වෙලා ගියාට පස්සේ කවුරුත් මේ රවට්ටන්න කාටවත් පෙන්වන්න ඒක මොනවත් නැතුව. සංකත වශයෙන් කරන සද්ධාව නැතිවීමෙන් ඇති දුක නැතුව යනවා. මේ කියන්නේ තාම නිවන් දැකලාවත් එහෙම නැතු මේ මාර්ගඵල ලැබලවත් නෙවෙයි මේ නිරෝධානුපස්සනාව දියුණු වේගන යනකොට වෙන වැඩපිළිවෙලක් මේ පෙන්න. කොහොම ගිහිලා ගිහිලා ගිහිලා සමහර වෙලාවට හරියන්කේදී හොඳට ඉද්ද ගැහුවා වගේ. හොඳට ඉන්න පුළුවන් වෙලාවල්. සමහරවිට බලාපොරොත්තු නැති විදිහට ওই මොකක් හරි එකකින් අඩුපාඩුවක් වෙලා නිකන් හරියට වංකොලොත් වුණා වාගේ බොහොම පශ්චාත්තාප වෙන වැඩ වෙනවා. නමුත් ඒක බොහොම ඉක්මනට ආයේ සුව වෙන ගතියකුත් ඇතුළෙම සිද්ධ වෙනවා. ඔන්නෝම ගිහිලා ගිහිලා ගිහිලා මේ මේක සාමාන්‍යයෙන් ඉතින් කිව්වට පැටලව ගන්න තැන තමයි හොඳ නරක දෙක අතර වෙනස නැතුව. හරි වැරදි දෙක අතර වෙනස නැති වෙනවා. උතුරු දකුණ මාරු වෙනවා. ඉතින් එතකොට ඉතින් ඔන්න කට්ටිය කියන්න පටන් අර ගන්නවා දැන් නම් ඉතින් හොඳටම මයර් මාරු වෙලා මොලේ. හැබැයි Taman දන්නවා ඇත්ත ඒ වත්‍යත ඒ පුද්ගලයා කියන්න දෙයක් එතන තියෙනවා. නමුත් ඊට පස්සේ ආයේ මේක හැදෙන බව ඒක නිකන් උල්පතක් නැත්නම් ලින්දකින් වතුර ගොඩක් අරගත්තට ප්‍රශ්නයක් නැහැ. අහුවෙන්ද උදේ වෙනකොට ඒක පිරෙනවා. ආනේ මේ පිරීම සඳහා කාගෙන්වත් ආශිර්වාදයක් ඕනේ නැහැ. මේක නැති උනායි කියලා කාටවත් නඩුත් නැහැ. මේක මගේ වැඩක් කියලා අර Taman තුලම Tamanගේ විශ්වාසය ඇති වෙන්න නම් ඇත්තටම රිදෙන තාලෙට සද්ධාව නැති වැඩ වෙන්න. වීර්යය නැති වැඩ වෙන්න. සතිය නැති වැඩ වෙන්න. මම මේ ප්‍රාර්ථනා කරනවා කියනවා නෙමෙයි. ඒක වෙනවා. උනාට නොසැලී ඉන්න පුළුවන් ගතිය එනකොට තමයි යෝගාවචරයට තේරෙන්නේ මේ විමුක්තිය කියන එක අභ්‍යන්තරගත දෙයක්. බාහිර නෙමෙයි. මේකට ප්‍රධාන හේතුව මොකද්ද? අපි විසින් මේ සිද්ධි වලට පටවන, පනවන සංකත ධර්ම නිසායි අපිට මේ දුක ඇවිල්ලා තියෙන්නේ. නැත්නම් දුකේ වැඩි කොටස ඇවිල්ලා තියෙන්නේ. අන්නේ සංකතය කියන්නේ විශ්මුණ ගලවලා බැලුවට පස්සේ ඔය එන දුක් ටික නම් අපිට විඳ ගන්න පුළුවන්. ඔක ලැජ්ජාවට දාලා වැරද්දකට දාලා හරි මේ කෙරුවොත් තමයි අපිට විඳ ගන්න බැරි. ඒ නිසා මේ Nirodha Satya අවබෝධ වෙගෙන එනකොට මේ සංකත එහෙම නැත්නම් සමුදයේ අර්ථය ගාක් වෙනස් වෙන්න පටන් ගන්නවා. යම් කිසි කෙනෙක් ඉතාමත්ම මම අවාසනාවන්තයි මම දුක්ඛිතයි කියලා මොනවා හරි ප්‍රශ්නයකට සාකච්ඡා කරනවා නම් ඒ මිනිසයා දුක් වවන ආකාරය. එන එන දේ දුකට දාගන්න විතරයි ඒ දක්පුතිරය දන්නේ පරාජයට දාගන්න විතරයි දන්නේ. ඉතින් ඒ මිනිසයාට මොන පිළියම කරත් ඒක අවබෝධ කරලා දෙන තාක්කල්. මේ වවාගෙන කන දෙයක් කියන අවබෝධ කරලා දෙන තාක්කල් කවදාකවත් ඒ පිළියමෙන් ඇති වෙන්නේ නැහැ. ඒකයි සරුවචනන්සේ දේශනා කරන සීලු පින් වලට වැඩිය වටිනම පින් තමයි මේ විපස්සනා භාවනාව. ඒකෙදි තමන්ගේ වැරදිමයි නැවත චක්‍රීකරණය වෙලා තමන්ට අවශ්‍ය කරන්නා වූ ඒ ප්‍රතිශක්තිය පිළියම් කරගැනීමේ ශක්තිය ඇති කළ දෙන්න. ඊට පස්සේ මේ පුද්ගලයා හරි ගියයි කියලා සතුටක් වෙන්නවත්, හරිදයි කියලා අඬන්නේවත් නැහැ. කොයි දෙයකට මේ වෙච්ච දෙයට එන්න තීරද කියලා තමයි අපි දෙවලින් කියන්නේ. වෙච්ච දෙයට මොනව කරන්නේ? ඒකදී යම් ප්‍රමාණයක් අපි චේතනාපූර්වක වැරදි දෘෂ්ටියකින් කරන උනාන ආ ඒකට අපිට දඬුවම් ආවට ප්‍රශ්නයක් නැහැ. ඒක විඳින්න පුළුවන්. නමුත් මේ චේතනා නැතුව කවුරු අපිට පටවන්න ගියත් කතාකවත් ඒවට වට උත්තර කියන්න යන්නේ. එතනමයි මේ කවුරු මොනවා කිව්වත් මම ඇති මේක වෙලා නැහැ. එහෙම තියලා දෙනවා හිරේ ගියම්මකෝ. එහෙම දෙනවා අපායේ ගියම්මකෝ කියලා පුදුමාකාර අර ධර්මයේ යත්තව අනිත්‍යතාවයේ දුක්ඛතාවයේ අනාත්මතාවයේ කියන එක සරණ ගිහිලා කවුරු මොනවා හරි අපිට පටවන්න ගියත් හිතින් නැතු යනවා අර නෙළුම් පතේට වැඩිච්ච වතුර කඳුල වගේ ඇලපතේ දිය කඳුල වගේ හැලෙන්න පටන් මේක මේ වගේ මට්ටමට ආවට පස්සේ ඒ සාමාන්‍ය ලෝකේ මේ කාමභෝගී පුද්ගලයන් අතර ජීවත් වෙන්න පටන් අර ගන්නකොට මහ පුදුමාකාර වෙනසක් ඒ භාවනා නොකරපු කෙනාට පේන්න පටන් ගන්නවා මේ පුද්ගලයාට. ඒ පුද්ගලයා කුප්පණ්ඩමාර. සලණ්ඩමාර. ඉෂට වැඩිය නොසැලෙන ගති දකින්න ඒ වගේම සිද්ධියක් වෙන්න අමාරු වැටෙන්න පියවර 3-4කට ඉස්සලා තේරෙනවා. කොච්චර කියලා දුන්නත් ඒ අසල් වැසියා නැත්තම් තමන්ගේ මිත්‍යා පුරුදු තාලෙට මේක ඒතත් ඒ මට්ටමට ගියාට පස්සේ අනාගෙන ඉතිං අඩන. මොකද තමන්ට එහෙම දෙයක් ඕනේ නැහැ. මොකද ඒ තරම් සද්ද එළවුමක් එන්නේ. මේ Nirodhe දන්න නිසා. ආන් එහෙම ගියාට පස්සේ හැම දෙයක්ම වෙන්න ඉස්සලා ඒකට සූදානම් ශරීරයක් නැත්තම් එළඹ සිටි සිහිය ඕනම වෙලාවක හදා ගන්න පුළුවන් තත්ත්වයක් තියෙන එක මල්ලේ දාගෙන යන එකක් නෙමෙයි එතන හදන දෙයක්. ඒ නිසා මේ පුද්ගලයාට ඒ මධ්‍යම ප්‍රතිපදාව මේකය කියලා තේරුම් අරගන්නට අන්ත දෙක දකින්න එක විතරයි අවශ්‍ය. මේක ඒකාන්තයක්. මේක අනික්කාන්තය. ওই දෙක අතර කොහොම මධ්‍යම ප්‍රතිපදාව. සමහරට මේක ඒකාන්තයක් දැන් තමන් ක්‍රියාත්මක කරනවා. අනික්කාන්තේ යාළුවා ක්‍රියාත්මක කරනවා. එතකොට දන්නවා යාළුවා කරපු එකක් වැරදි, මම කරපු එකක් වැරදි. මේ දෙක මැද අතර මැද එකක් තියෙනවා. ඒක තමයි හරිය කියලා. දැන් ඔය හැම කෙනෙක්ගෙම වැරදි. නැත්නම් අනික් කෙනා කරන වැරදි හැම එකකින්ම පාඩමක් තියෙනවා. ඒ සමහරලාට ඔය සංග පිරිසක් එක්ක ඉන්නකොට මට එක දවසක් මම කොළඹ යන්න පිටත් ගමනක් තිබුණා. ඉතින් දවසේ හැන්දෑවේ තන්නේ කර වමනේ බඩේ ගියා. ඉතින් මං කිව්වා ඉතින් දවසේ ගත්ත දාහනක මොනවා හරි වැරදිලා වෙන්නද කියලා. ඉතින් පාන්දර අනිත් ගමන යන්න හදනකොට කිව්වා අසවල් කුටි හාමුදුරුවෝ මුළු රෑම වමනේ බඩේ ගිහිල්ලා ඉස්පිතාලෙ ගිහිල්ලා කියලා. ඒකට මම චේන් පටන් අරගත්තා මේක මගේ පුද්ගලික දෙයක් නෙවෙයි. මේ සමුහයට ආපු රෝගයක් මට ආවේ එකෙන් ටිකයි. තව කෙනෙකුට මිට වැඩි ඇවිල්ලා තියෙනවා. ඒක නිසා මේ ගමන මට කරගෙන යන්න පුළුවන් ප්‍රශ්නයක් වෙන එකක් නැහැ කියලා ඒ ආත්ම විශ්වාසයමයි අරණියට එනකොට තුන් දිනකට විතර බඩේ කියන රෝග. ඒ වගේම සමහරු ඉඳපු ගමන් ඇවිල්ලා මට මතක් කරනවා මෙහිමයි මට පුංජ අමාරුවක් තියෙනවා. ඒකට බෙහෙත් කියන්න යනවා. ඒකෝට මටත් තියෙන දැන් දවස් දෙක තුනක් මගෙත් මේක තිබුණා. නමුත් උකට බෙහෙත් කියන්න දෙයක් නැහැ. ඕක තමයි ලෙඩේ. නිසා අර කෙනෙකුට හැදිලා යා බෙහෙත් අරගෙන ඒ කලබල වුණාට මම දන්නවා මේ කොන්දේ අමාරුව හැම වෙලාව කොන්දක් තියෙන හැම කෙනෙකුටම අමාරුවක් තියෙනවා. කොන්ද කියන්නේම අමාරු දෙන දෙයක් මිසක් වෙන ශක්තියක් දෙන දෙයක් නෙවෙයි. දත් තියෙනවා නම් දත එකක්. මේ මනසයි එකෙන් කියනවා දතේ මොකාවේසෙන්නියා දතපණුවාවේසෙන්නියා ඒකගයන් හතෙන්නියා දතේ රෝගනසෙන්නියා නිකන් දතපණුවටම බාර දෙනවා දතේ රෝගී. ඒ වගේ හැම ඉසේ මොකාවේසෙන්නියා ඉස උකුණාවේසෙන්නියා ඌගේ අනුවාසින්නියා ඉසේ රෝගනසෙන්නියා කියලා අර උකුණටමයිත්‍රි කරලා උඹට පුළුවන් තරම් කාපා. ඊට පස්සේ ওই ඇඟෙන් ඇති වෙන ඕකට අවශ්‍ය කරන ඉමුනිටි එක ඊට පස්සේ ඉවරයි. අර අර තමන්ට හතුරුකම් කරන්න එන වැරදි දේ දිහා පුදුමාකාර විකසිත බැල්මකින් බැලුවට පස්සේ ඒකෙන්ම ඇතුලේ ඇති වෙන අර ප්‍රතිශක්තිය කිසිම බේතකින් නැතුව සුරු වෙන්න පුළුවන් ශක්තියක් ඇති වෙන්න පටන් ගන්නවා. ඒ නිසා තේරෙන්න ඕනේ මේ සෑම වේදනාවක්ම ඇතිවීමෙන් පවතින නැතිවීම පවතින දෙයක් මිස ඉමේ රෝගයක් කියා පාන්තේන ස්ථිරසාර දෙයක් නෙවෙයි. ඕකට අපි බය නැතුව මුණ දුන්නොත් මේ වේදනාව හරහා පුදුමාකාර අපි වෙද්දු බවටපත් වෙනවා. අර මේ දවස්වල පොතක් තියෙන බොහොම ප්‍රසිද්ධ වෙලා power of now කියලා. ඒ මිනිස්සයා දවස් තුනක්ම මුළු රෑම සීදීනසා ගන්නයි කල්පනා කරලා තියෙන තරම්ම දරන්න බැරි වේදනාවක්. ඉතින් සීදීනසා ගන්නවා කිව්වහම රටේ රටවල ලෝකෙත් සාමාන්‍ය කරන දෙයක්. කොයි රටේ කෙරුවත් අමාරු දෙයක්. ඒ අන්තිමට ඉතින් යා බෙහෙතුත් ගෙනලා ඔක්කොමත් ලැහැති සීදීනසා ගන්නත් හදලා මේ නිින්ද යන්නේ නැහැ කොහොමඩක්වත් දවස් 3ක්ම එක දිගටම ඉන්සොම්නියා. ඊට පස්සේ කල්පනා කරලා තියෙන දැන් කොහොම කෙරුවක්වත් වහ කාලා හරි මැරිලා මම මේ වේදනාවත් එක දවස් 3ක් හිටියානේ මම මේ වේදනාව දිහා බැලුවොත් මොකද වෙන්නේ? එච්චර. එතන ඉඳලා ඒ මනුස්සයා දැන් ලෝක ගුරුවරයෙක් වශයෙන් වේදනාව පිළිබඳව ඕනම කෙනෙකුට උපදෙස් දීලා මේ වර්තමාන මොහොතේ එළඹ සිටි 100න් වේදනාව දැකීමේ ආනිසංස කියලා දෙන්න පටන් ගන්නවා. ඒ නිසා අපි කර ආයෙන සෑම ඒ නරක දෙයක්ම අපිට ලොකු ශක්තියක් ලබා දෙන දෙයක්. ඒක අපි මඟ අරවන්න ගියොත් නොදකින් කිව්වොත් නොපතන් වුණොත් කවදාකවත් එයාට මේ පණිවිඩය කියන්න හම්බෙන්නේ නැහැ අපිට. ඒ නිසා මුස්ලිම් මිනිස්සුන්ගේ ගෙවල් වල ගහලා කියනවා ඔබේ ඊගාව අමුත්තා දෙවියන් වහන්සේ විය හැක. දොරවහලා තියන්න එපා. දොරවහලා තිබුණොත් ඊගාවට එන අමුත්තා දෙවියන් වහන්සේ එතුමත් යයි යන්න. ඒ නිසා අපි හැම දෙයකට මේ විවෘත භාවය ඇති වෙන්න නම් මේ Nirodhe කියන දේවල් නිරුද්ධ වෙන ස්වරූපයක් තියෙනවා. අපි විසින් තමයි ඒවා නිරුද්ධ නොවන තත්ත්වයටපත් කරගන්නේ. ඒක නිසා භාවනා වශයෙන් කියනවා බාහිරින් එන ශබ්ද ගැන කතා කරලා උඹ ශබ්ද වලට කරදර කෙරුවේ නැත්නම් ශබ්ද කවදාකවත් උඹට කරදර කරන්නේ නැහැ. අපි මේ ශබ්දයට මොනවාරි ආරෝපණය කරලයි අපි ඒක දුකක් බාටපත් කරගන්නේ. නැත්නම් ඒ ශබ්ද එන්නේ යන්න. අපි ඒක නතරලා ශබ්දදී අහන්න ගියොත් තමයි ඒකේ අන්තර්ගතය ඇවිල්ලා මේ භාවනාව කැඩුවා නේද? අදවලා මෙච්චර භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා මෙහෙමත් කහිනවද? කියලා තනින් මිනිස්සුන්ට දොස් කියන පටන් ගන්නවා. තම තමන් කහින වෙලාවට ඒක ප්‍රශ්නයක් නෑ. ඉතින් ඒක අහින්න ඉතින් ඇත්ත නිසා මේ විදිහට හැම දෙයකම ඒ කියන අර කටුකරෝසන ගතිය ඇත්තට මේ වෙලාවේ ආරෝපණය කරන දෙයක්. නැත්නම් සංකතයක් ඊට පස්සේ කැස්සීව සඳ පුළුවන් අරක් නම් ඉවසන්න. කිඹුල කන ඉවසන්න පුළුවන් මේ කොහිල කටුකරෝසන එක තමයි ඉවසන්න බැරි කියලා අපි ගමේ රටේ කතාවක්. ඒ නිසා අපි මේ ආරෝපණය කරන දේ වෙන සිද්ධියට අපි ආරෝපණය කරන දේ අන්දන ඇඳිල්ල නිසා තමයි අපිට ඒක තරහා කියා ගන්න බැරි. අන්නේ ඒක නැති වෙනවා මේ නිරෝධානුපස්සනාව. මෙන්න මේ විදිහට ගිහිලා ගිහිලා ගිහිලා හරි ගියත් ප්‍රශ්නයක් නෑ, වැරදුනත් ප්‍රශ්නයක් නෑ, ආනාපානෙ පෙනුනත් ප්‍රශ්නයක් නෑ, නැතත් ප්‍රශ්නයක් නෑ කියලා මේ සෑම දෙයක් વિશેම සංස්කාර ධර්මයන්ගේ පසුබැස්ත දකින්න. ගෙවෙන පැත්ත දක්ම නැත්නම් සංස්කාරයන් පිළිබඳ උපේක්ෂාව අතහැරලා ඇති වෙන සංස්කාරයන් පිළිබඳ අපේක්ෂාව අතහැරලා ඇති වෙන උපේක්ෂාවක් තියෙනවා. ආන්නේ උපේක්ෂාව ගියාට පස්සේ ඒක නිකන් හරි අමාරුයි මේ තර්ක මනසට අල්ලන්න. මොකද අපි හැම වෙලාවෙම මේ සංස්කාර අපේ දුපේක්ෂාවෙන් තමයි මේ සංස්කෘතියක් හදාගන්නේ. එහෙම තමයි අපි මේ මතකයක් හදාගන්නේ. එහෙම තමයි අපි මේ හොඳ නරක හදාගන්නේ. මේ සල්ලි හදාගන්න තේරම ඒක පිළිබඳ. නමුත් මේ සංස්කාරයන්ගේ තියෙන මේ අපිව රවට්ටන ගතිය, මායා කරන ගතිය, ඇස්බැන්නු කරන ගතිය දැකලා සංස්කාරයන් පිළිබඳ අපේක්ෂාවකින් තොරව ඇති වෙන උපේක්ෂාවක්. ආනේ උපේක්ෂාවට ගියාම සමහර වෙලාවකට මේ යෝගාවචරයට ඒ ඇතිවීම නැති වෙලා නැත්නම් ඇතිවීම නිරෝධයටපත් වෙලා ඒක දකින්නවත් එක්කම නැවත ඇතිවීමක් ඇති වෙන විදිහේ ක්ෂය නිරෝධය නැත්නම් කය නිරෝධය පහු කරන පහු කරන කියලා එක වෙලාවකට මේ සංස්කාරයන්ගේ නලවන ගති හොල්මන් කරන ගති ඇතිවීම නැතිවීම ගති එnde ende ende ende ende තුනී කරගෙන තුනී කරන ගිහිල්ලා ඒ සංස්කාරයන්ගේ ඇතිවීම නැතිවීම දෙකෙන් තොරව අර අත්‍යන්ත වූ අත්බල මේ Nirodhayakටපත් වෙනවා. ඒකටපත් වෙනකොට ඒත් එක්කම ආය නැවත ඇති වෙන ගතියක් ඒකනේ. සම්පූර්ණ ඊට පස්සේ පැය දෙක තුන ඒ ඇතිවෙච්ච බ්ලිස් එක එහෙම නැත්නම් ඒ <clears throat> ආශිත්වාදී ඉන්න පුළුවන් ගතියක් එනවා. ඊට පස්සේ කිසිම දෙයක් සංස්කාර වෙන්නේ නැහැ. ඒදී ආපු තාලෙම ඉඳලා යනවා. නිර්වස්ත්‍රයෙන්ම ඇවිල්ලා නිර්වස්ත්‍රයෙන්ම යනවා. ඒකට ඇඳුම් අඳාන්නවත් ආලිසම් කරන්න යන්නේ. ආන්නේ මේෙන්ට පටන් අරගත්තට පස්සේ වෙනවා මේ සේරම විවසීමේ ශක්තිය තියෙනවා කියලා අන්නතර වගේ කය නිරෝධයෙන් දිගට ගිහිලා ගිහිලා තමයි වෙලාවක ඒ අත්‍යන්ත නිරෝධයටපත් වෙන්නේ ඒ නිසා ඉතින්ට එනකන් හුඟක් වෙලාවට ඊට කිට්ටු සමාන්තර වූ ටිකෙන් ටික ටිකෙන් ටික ඒ හොල්මන් කරන ගතිය නොදැනෙන ගතිය ප්‍රගස්සන ගතිය වගේ එන්න පටන් ගන්නවා ඒක නිසා හරිම අමාරුයි යෝගාවචරයට හෝ ගුරුවරයාට තේරුම් අරගන්න මේ කය නිරෝධයෙන් නැත්නම් අත්‍යන්ත නිරෝධයෙන් කියලා හැම වෙලාවෙම උපදේශයක් වශයෙන් කියනවා තාම නෑ මට එහෙම බරපතල එහෙම නැත්නම් විශේෂ ඥාන පහළ වෙලා නැහැ. නමුත් ඒකට යන ලකුණු තමයි මේ පෙන්වන්නේ. ඉඳපු ගමන් මේ පාලනයෙන් තොර තත්ත්වයක් තියෙනවා. ඒ තත්ත්ව අනිත්‍ය බවත් දුක්ඛ බවත් දන්නවනම් අපි ඒක මම කියන්න හෝ නැත්නම් මට වෙච්ච ව්‍යසනයක් කියලා බාර ගන්න නැති වෙන තරම් උපේක්ෂාවකින් ජීවත් වෙන්න පටන් අර ගන්නකොට අපි අර අත්‍යන්ත නිරෝධයට සුදුසුකම් ලබනවා. එnde ende ende ende අර බරපතල පරීක්ෂණය සඳහා සුදුසුකම් ලබනවා. ඉතින් ඒකේ යම්ම වේලාවක නාම රූප ධර්මයන්ගේ නැවත ඇති නොවන ආතාලේ ක්ෂය වීම තමයි මේ අච්ඡන්ත නිරෝධයේ වශයෙන් සඳහන් කරන්නේ. ඒක තමයි මාර්ගක්ෂණයේ වශයෙන් සඳහන් කරන්නේ. මේ මාර්ගක්ෂණයත් එක්කම එන පලක්ෂණයේදී නැවත සලකා බැලීමක් වෙනවා හිතෙන්. මේක නැවත ඇති වෙන විදියට වෙච්ච නැතිවීමක්ද නැවත නැති නොවන ආතාලට වෙච්ච නැතිවීමක්ද කියන එක දැක්කට පස්සේ යෝගාවචරයට ඒ වෙලාවේදී නම් අලුත් අලුත් පිට හොඳට තේරෙනවා මේක නැවත නැති නොවන ආතාලේ වෙනසක්. ආන ඒකට කියනවා අපි අත්‍යන්ත නිරෝධය කියන නැත්නම් නිරුද්ධ වීම නැත්නම් මේක තමයි චතුරාර්ය සත්‍ය තුන්වෙනි සත්‍ය වශයෙන් පෙන්වන්නේ සමුදයාගේ නැවත ඇතිුන වෙන ආකාරයෙන් නිරුද්ධ වීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අදත් මම හිතන පැයකට වැඩි වේලාවක් අපි අරගෙන තියෙන ධර්ම දේශනාව සඳහා ඉතින් මේ සඳහා මේ කොටසට එන්න මූලික අත්දැකීම් රාශියක් අවශ්‍යයි. කොටින්ම කියනවා නම් අපි සම්පින්දනය කරලා මේ නිරෝධානුපස්සනාව ගණ්ඩ වෙනවා අපිට අනිච්චානුපස්සනා දුක්ඛානුපස්සනා අනාත්මානුපස්සනා කියන තුනේම සම්පින්දනයක් වශයෙන්. මෙන්න මේ සම්පින්දනයේ සඳහා යෝගාවචරය සූදානම් කිරීමක් කරන්නේ දේවල් වල තියෙන අනිත්‍යතාවය දැකීම. ඒක මුලින්ම සංඥාව තියෙනවනම් අනිච්ච සංඥාව තියෙනවනම් ලේසි එහෙම නැති වුණත් අරමුණක එක දිගට හිත පවත්තන්න බෑ පවත්නකොට අරමුණ කැටි කැටි යන බව දැකලා ගුරු උපදේශ සහිතවලින් හෝ කමඨාන් සුද්ධ කිරීමෙන් ඒක එහෙමමයි ඒක දිගින් දිගට බලන්න ඕනෑ කියන අභියෝගෙ දිගේ ගියොත් තමයි යෝගාවචරයට වේදනාවලත් මෙහෙම කැටි කැටි යන ගතියක් තියෙනවා සද්දවලත් මෙහෙම කැටි කැටි යන ගතියක් තියෙනවා හිතවිලිවලත් මෙහෙම කැටි කැටි ගතියක් තියෙනවා කියලා දැන ගැනීම සතුරාගේ බලකඳ උරේ අඩුපාඩු නැත්නම් සතුරාගේ දුර්ලකම් දැන ගැනීමක් ඒක ලොකු ශක්තියක් වෙනවා මතුවටත් තමන්ගේ පැත්තේ තියෙන මූල කර්මස්ථානයේ තව තවත් කැටි කැටි යන බව දකින්න. මෙන්න මේ විදිහට මූල කර්මස්ථානයේ බාධක ධර්ම වලයි දෙකේම කැටි කැටි යන බව පාලනයකින්තර බල බල ඉන්නකොට ඒක පාරටම තමන්ගේ මතකයේ අඳුරු තැන් සතියේ ප්‍රමා අප්‍රමාදේ ප්‍රමාද තැන් මතුවෙන්න පටන් ඒකට කියන්න බෑ. මොකද උනේ කියලා කියන්න බෑ. මතුවෙච්ච ගමන් දන්නවා. නමුත් මතුවෙන්න කොතනද වැටුනේ කොච්චර හිතයද කියා ගන්න බෑ. මෙන්න මේ විදිහට තමයි මේ නිරුද්ධ භාවයේ ටික ටික ටික තේරෙයි. ඉතින් මේක නිර්වචනය කරන්න හුඟ දෙනෙක් පෙළඹෙන්නේ නැහැ. පෙළඹෙන්නේ නැත්නම් අමාරුයි. නමුත් මේ බණ ඇහුවට පස්සේ තමයි තේරෙනවා නම් ආන්නේ වගේ දේවල් හොඳට ඇත්ත ඇති හැටි විස්තර කෙරුවොත් ගුරුවරට හරිය දේශි තේරුම් අරගන්න මේ යෝගාවචරය මේ බයෙන්, චකිතයෙන් තමන්ගේ භාවනාව පුංචි කළ සලකලාද කතා කරන්නේ නැත්නම් හැකි සංඥාවෙන් අනිච්ච සංඥාවෙන් දුක්ඛ සංඥාවෙන් කටයුතු කරන්න කියන එක තේරුම් කළ දෙන්නට ලේසියි. ආන් එහෙම වුණාට පස්සේ යෝගාවචිත ඒකාන්තයෙන් මේක තව තවත් දියුණු පවුණු කරගන්න ලොකු ශක්තියක් එනවා. මේ ඊරෝදයට සූදානම් වෙන ගතියක්. එතකොට දුකට බය නැතුව මුහුණ දෙන, වේදනාවට බය නැතුව මුහුණ දෙන, සද්ද හිතවිලට බය නැතුව මුහුණ දෙන ගතියක් එනකොට ඒක තමයි මේ බාහිර ලෝකයේදී අපේ මේ රුචි අරුචිකම් වල වෙන හැබෑ වෙනස. ඒක හොඳට සිද්ධ වෙලා පුරුදු වෙලා යම් වෙලාවක තමයි ඒ අත්‍යන්ත මේ නිරෝධයේ සිද්ධ වෙන්නේ ඒක වෙන්න පුළුවන් අපේ ජීවිතේ නැත්තම් සංසාරී ඉස්සල්ලාම සංස්කාරයන්ගේ ඇතිවීම නැතිවීම දෙකෙන් තොර නිරුද්ධ භාවය. ආනේ නිරුද්ධ භාවය ඇති කිරීම දක්වාම වරින් වර වරින් වර මේ தත්ත්වය ඇති වෙනවා. ඒක සාමාන්‍ය පොතේ සඳහන් කරන්නේ Tamanට පාලනය කරගන්න බැරි ආණ්ඩු මට්ටු කරගන්න බැරි தත්ත්වයක් කියලා. ඉතින් ආණ්ඩු මට්ටු කරගන්න බැරි தත්ත්ව තියෙනවා සිහිය නැති, සීලය නැති, කිසිම ජීවිතේ චර්යාවක් නැති අත්තන්න. ඒක නෙවෙයි මේ කතා කරන්නේ. එහෙම නැත්නම් මේ අඥාන උපේක්ෂාවක් නෙමෙයි මේ කතා කරන්නේ. ඒ සේරම පහු කරලා හොඳ සත්‍යයකින්, හොඳ සීලයකින්, හොඳ සමාධියකින් හිටියත් මේක දැනගත්තට පස්සේ තමයි ඒක නියම නිරෝධ අනුපස්සනාවක් වඩටපත් වෙන්නේ. ඒ නිසා සීල් දෙනාටම ඒ තම තමන් කරගෙන යන අත්දැකීම් මෙන්න මේ නිරෝධානුපස්සන නැත්නම් නිරෝධ සංඥාවේ ආලෝකයේ තුලින් බැලුවොත් වෙනත් අත්කතනක් දෙන්න පුළුවන්. එතකොට ඒ ගුරුවරයෙක් නැතුණත් කරගෙන යන්න පුළුවන් ශක්තිය ලැබෙනවා. නමුත් ගුරුවරයෙක් ඉන්නවා නම් බොහොම හොඳ වැඩේ තමයි පුළුවන් තරම් උපදේශයයි. යන්නේක නැති වුණත් අපේ මේ භාවනාවේදී වෙන වැරදි කවදා වැරදි වෙන්නේ. කවදා හරි Tamanට හොඳ පිණිස ආත්ම ශක්තිය පිණිස හේතු වෙනවා. ඒ නිසා කිසිම වෙලාවක තමයි මේ ගත්ත ප්‍රයත්නය ඒක සාමාන්‍ය වශයෙන් ගත්තොත් තණ්හාමාන දිට්ඨිය වලින්තොර නිවන ප්‍රාර්ථනා කරන කරන වැඩක් නම් කොච්චර දුක් විඳ තහ කියන්නේ. මේ හැම දෙයක්ම චක්‍රීකරණ වෙලා පස්සේ තමයි ශක්තියක් බහිරපත් වෙනවා. ඒ නිසා එවැනි දෙයකින් තොරව කවදාකවත් නිරෝධානුපස්සනාවක් වගේ ගැඹුරකට යන්න බෑ. ඒ නිසා එවැනි දේවල් වලට දැනට තමයි පත් වෙලා ඉන්නවනම් සතුටු වෙලා ඒකට අනුග්‍රහය පිංස දිගින් දිගටම වැඩි වැඩියෙන් භාවනා කිරීමත් එහෙම නොවුනා නම් ඒකට හේතුව තමයි තමන්ගේ දුක පිළිබඳව අත්දැකීම් අධිකමයි. ඒ ලබා ගැනීම සඳහා ආගමික ධාර්මික වැඩ කිරීමත් බාහිර අධ්‍යාත්මික ශාසනය වැඩිමත් තමයි කරන්නේ මේක කර කර ගැනීමේ මේ ජීවිතේම Tamanට මේ නිරෝධානුපස්සනාව කය නිරෝධයේ සිට අච්ඡන්ත නිරෝධයේ දක්වා දිනු පවුණු කරගෙන ඇති නොවන තාලයට කෙලස් බලමුළුව කඩාගෙන මූලික මාර්ග ඥාන පලලාන සාක්ෂාත් කරගන්න ධෛර්ය ශක්තිය ලැබේවා ප්‍රාර්ථනාවේ අදට නියමිත ධර්ම දේශනාව මෙතනින් අත්කරනවා සියලු දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා මේ 40 වෙලාවෙක කාලය පිටිබඳව තර්කීමක් දෙන්න ඕන නම් කෙසේ නමුත් අපිට මේ ඉදිරිපත් කරගත්ත අදහස් මතින් හෝ ඉදිරිපත් කිරීමේ දෝෂ නිසා හෝ ප්‍රශ්නයක් ප්‍රකාශයක් ලියුපත් කියනවනම් මම ඉල්ලා සිටිනවා ඒක මතු කරන්නයි කියලා. එහෙම නැත්නම් කිවිත්තක් තියෙනවනම් එහෙම නැත්නම් යල්ල කෝ තේරෙනවා නම් ගස්සන් කියලා මොනවා කටේරුම් නැත්නම් දෙපෙන් කෝකින් හරි වුණොත් අපි ඉස්සරහට යනවා දීගන්ට පින්දින වැඩේ යනවා. අල්මට මොකක් කියන්නේ? නැත්තරම අර ආනාපාන සති සූත්‍රේ නම් සඳහන් වෙන්නේ අනිත්‍යනුපස්සන, විරාගනුපස්සන, නිරෝධානුපස්සන, ඊගාදින පටිනිස්සග්ගානුපස්සන. ඒකේ අනත්තර අනත්තනුපස්සනාවේ ಗುಣ කතා වුණාට කෙලින්ම සඳහන් වෙන්නේ ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා ඖෂධ <coughs> භාවය ඇති කර ගැනීම සඳහා ඒ සඳහා <coughs> දවසක් ගන්න එක හෝ අනිත් දවසේ. ඒකට අපි සුද්ධ වශයෙන්ම මොකක්ද අනත්තානුපස්සනාව කියන එක සාකච්ඡා කරන්න ඕනේ. ඒකයි මම කියේ මේක ඉක්මන් කරන්න නැතුව ඒ සූත්‍රේ නම් සඳහන් වෙන්නේ ඒ අදාළ තේමාවට සම්බන්ධ කොටස විතරයි. නමුත් අර ටික දැනගෙන හිටියොත් ඒක දේශීයක වඩා හොඳයි මේ දැනුම පිරිච්චකමක් ඇති කරන්න. ඒකෙදී හිතකෝ අනිද්දා අපි ඒකට වෙලාව ගන්න. එහෙනම් අපි දෙවියන් පින්දීමෙන් ඒ වගේම පේන පේන කාටත් පින් පැමිණ වීමෙන් මේ මේ ධර්ම දේශනා වාරයේ අද સમાප්ත කරනවා. දවස පුරාම අපි විවිධ ආකාරයෙන් රැස් කරගන්න ලද ඒ කුසල් දාන මේ වේවා සීල මේ වේවා භාවනා මේ වේවා එහෙම නැත්නම් සීල සමාධි ප්‍රඥාවට වැටෙනව වේවා. අපි මේ තේරම සතුරු සිතින් ස්මරණය කරලා මේ අපි රැස් කරගන්නාලාද කුසල් අපිට මෙතෙන් දෙනකම් උදව් උපකාර කරා වූ ඒ සීලොම සත්පුරුෂ මණ්ඩල ඉන්නා තැනක සිට දකිත්වා දැකලා සාදු කුල පින් අනුමෝදන් විත්වා කියන දාගති කරගන්න. ඒ වගේම අපේ මව් දෙමාපිය ගුරුවර ඥාති මිත්‍ර බන්දු කවුරු හරි ඉන්නවනම් ඒ ඇත්තොත් මේ අපි මේ කරගෙන යන පින් වල තියෙන වටිනාකම ඒ ආකාරයෙන් දැකලා සාදු කියලා පින් අනුමෝදන් වීමෙන් තම තමන් ඉන්න තැන්වල ඉඳලා ඒ තම තමන්ගේ සපතපත් සපත් වර්ධනය කරගනිත්වා ඒ වාගේ මේ වගේ භාවනා කර්මාන්ත වලට තව තවත් හිතියොදවලා තමන්ගේ විමුක්තිය පිණිස කටයුතු කරන්නට පූර්ව ආදර්ශයක් කරගනිත්වා කියලා කඥාතින් පින් දෙමු. අපි අපගේ නිවන ප්‍රාර්ථනා කිරීමේ අදහසින් කාථා සජ්ජහායනා කරලා අපේ પરමාර්ථය ශීපත් කරගනිමු. මේ නිසා අපි ඊත්තාවතා ආදී කාථා සජ්ජහානාට සිදු දනාන එකතුව පෙළමෙමු. ittavata ca hammehi sampatam puඤ්ඤ sampatam sabbේ දේවා පච්චි සිද්ධියා එත්තාවතා චගම්මේයි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා චගම්මේයි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරං ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ තතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛාපමුච්චතු දැයිසිරුම් දෙනා එකවර වන්දනා කරගන්න එතකොට ආශිර්වාද කතාවක් ජායනා කරන්න පුළුවන් අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පත්‍ති මිනාතේ සමිච්ඡතු